ඔය බිය තැති ගැනීම ඇති වෙන අවස්ථා. දැන් Tamanට බියක් තැති ගැනීමක් හට ගන්න අවස්ථා තියෙනවනේ. එතකොට මේ හට ගන්න අවස්ථාවන් තමයි එකතු කියලා මෙතන දේශනා කරන්නේ. ඒ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ජානුස්සෝනි කියන මේ බ්‍රාහ්මණයෙක් ඇතුළේ සම්බන්ධතාවය කතා බහක් මෙතන තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මම බෝසත්ව ඉන්න කාලේදී මට මෙහෙම දේවල් මට හිතිලා තියෙනවා. මට මෙහෙම බය බේරව බිය ජනක දේවල් ඇති වෙලා තියෙන බව තමයි මෙතන කියවෙන්නේ. අපි දැන් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩේ සිටුතුමා විසින් කරවා පූජා කර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. බුදුරජාණන් මුණ ගැහෙන්න ඇවිදින් කතාබස් කරලා සතුරු සාමිච්චි කතාව යෙද එක පැත්තක ඉන්න ගමන් මේ ඥානසෝනි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කියන. මොකද්ද මේ කියන්නේ? යේමේ භෝ ගෝතම කුලපුත්තා භවන්තං ගෝතමං උද්දේශ සද්දා අගාරස්ම අනගාරයන් පබ්බජිතා. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මේ කුලපුත්‍රයෝ නැත මේ දරුවෝ බොහොම ශ්‍රද්ධාවෙන් ගිහි ගෙදර අත්තර දාලා පැවිදි වුණේ ඔබ වහන්සේ නිසාමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසාම තමයි පැවිදි වුනේ. එවං භවන්තේ සංඝෝතමෝ පුබ්බංගමෝ. එහෙනම් ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ උන්වහන්සේ ඒ ශ්‍රාවකයන් පුරෝගාමි නායකෙක් වුණා. ඒ වගේම බොහෝ උපකාර වුණා. ඒ වගේම නිරන්තරයෙන්ම කුසල ධර්මයන් සමාද කර සමාදන් කරවනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුල තියම් ප්‍රතිපත්තියක් තියනවද? ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන පිරිසක් බවට පත් වුණා. එහෙමනම් බලන්න බුදුරජාණන් වහන්සේ අනුව යන බුදුරජාණන් වහන්සේ වචනෙට කීකරු වෙච්ච පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ. එමේ ජානුසෝනි බ්‍රාහ්මණය දකින දේ මේ කියන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඒව මේතම් බ්‍රාහ්මණ ඒව මේතම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණ ඒ කතාව ඇත්තක්. ඒක එහෙම්මයි. ඒක එහෙම්මයි. එහෙමනම් යේතේ බ්‍රාහ්මනා කුල පුත්තා යේතේ බ්‍රාහ්මණ යම් ඒ කුල පුත්‍රයෝ මහාන වෙනවා නම් ශ්‍රද්ධාවෙන් ගිහි ගෙදර අත්තර දාලා මහාන වෙනවා පැවිදි වෙන්නේ අපි උදෙසමයි. එහෙමනම් මම ඔවුන්ට නායකයෙක් වෙනවා පුරෝගාමිත්වයක් දෙනවා බොහෝ උපකාර කරනවා එයාගම කුසල ධර්මයන් පිහිටනවා ඒ විතරක් නෙමේ මා අනුගමනය කරන මේ සම්ඥාදිත්තික මාර්ගය නිවන් මාර්ගය සුවසේ අනුගමනය කරනවා කියන එක තමයි ඔන්න මතක් කරේ. කවුද මතක බුදුරජාණන් වහන්සේ මේ ගැන්නුව තේරුම් කළ දුන්නා. ඊළඟට තථාගතයන් වහන්සේ නැවතත් මේ බ්‍රාහ්මණයා කියනවා දොරවි සම්භවාති දුරවි සම්භවානි මිහි බෝ ගෝතම ආරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි දුක්කරං පවිවේකං දොරබිරමං ඒකත්තේ හරන්ති මඤ්ඤේ මනෝ වනානි සමාදෙන් අලවමානස බික්කුණෝ අන්න හොඳ කතාවක් කියන්නේ. මෙතන කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඊටමත් දුර පිහිටි වන ලැබ ආරණ්‍ය සේනාසන මනුස්ස වාසෙන් ඈත් වෙලාගේ වන සෙනසුන් මෙන්න මේ වගේ තැන්වල වාසය කරනවා කියන අතිශයම දුෂ්කරයි අතිශයම දුෂ්කරයි එතකොට මේ දුෂ්කර වෙන්නේ ඇයි මෙහි විවේකී ගත කරන්න මේ චිත්ත විවේකය කාය විවේකය උපදි විවේකය ලබන්න අතිශයම දුෂ්කරයි ස්වාමීනි හිතේ මේ එකඟ බවක් චිත්ත ඒකාග්‍රතාවයක් මේ නැත්නම් ඒ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙහි එහි සිත් අලවා වාසය කරන්න දුෂ්කරයි. මොකද හේතුව කිසියම් සමාධියක් නොලබා ඒ කියන්නේ භාවනාවේ සමාධියක් නොලබා භික්ෂුන් වහන්සේලා වනයේට ගියොත් මොකද වෙන්නේ වනය භික්ෂුන් හිත දැහ ගන්නවා. ඇයි මේ වණය ගත්තා වණයක් තුළ භයානක ශබ්ද භයානක සත්තු නේද? මේ බිය ජනක දේව බිය ඇති කරන දේවල් තියෙනවා. නේද? මේ බිය ඇති කරන බිය ජනක දේවල් තියෙන නිසා හිතේ සමාධියක් නැතුව යම් භික්ෂුන් වහන්සේනමක් වනාන්තරයකට ගියොත් මොකද වෙන්නේ? ඒ භික්ෂුන් වහන්සේ වනාන්තරයේ සිට අලවලා ඉන්නේ නැහැ. සිත ඒ වගේ වනාන්තරය මේ භික්ෂුවගේ හිත දැහැ ගන්න. ඒතර භික්ෂුව නිතරම බියෙන්, සැකෙන්, සංඛාවෙන් වේදනාවෙන් කල් ගෙවනවා නිතර නිතර හිතේ කෙලෙස් මතුවෙනවා රාග ද්වේෂ මෝහ කෙලෙස් ඇති වෙනවා එතකොට අර චිත්ත විවේකය කාය විවේකයක් ලැබෙන්නේ නැහැ එහෙමනම් දැන් මෙතනින් අපි තේරුම් ගන්නට ඕනේ හිතේ සමාධියක් නොලබා සමාධි මාත්‍රයක්වත් නැතිව කැලේට යෑම විවේකයට කියලා යෑම සුදුසු නැහැ එසේ යෑමෙන් වෙන්නේ තමන්ගේ පිරිහීමක් තමන් අතරමං වීමක් තමන්ගේ අතරමං වීමක් කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඒව මේ තම් බ්‍රාහ්මණ ඒව මේ තම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණ ඒ කතාවත් ඇත්ත. ඒක එහෙම්මයි. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මයිහම්පිකෝ බ්‍රාහ්මණ පුබ්බේව සම්බෝධ අනබි සම්බොද්දස බෝධිසත්ත්වස්ස සතෝ ඒතද හෝසි මටත් පෙර බුදු වෙන්න කලින් බෝසත්ත්ව පාරමී පුරන කාලයේදී මෙන්න මේ වගේ සිත් පහළ වුණා මොනවද මේ කැලේක වාසය කරන එක දුරස්ත වනසෙන්සුන් වල වාසය කරන ඉතාම දුෂ්කරයි. ඒ වනයක් තුළ මේ කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ ලබා ගැනීම අතිශයම දුර්ලභ දුෂ්කරයි. ඒ වගේම මේ ඉතාමත් භයානක වනයක් තුළ ඉන්නකොට මේ වනය විසින් Taman හිත දැහ ගන්නවා කියන එක මටත් එහෙම පහළ වෙලා තියෙනවා. නැවතත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එහෙමනම් යම්කිසි කෙනෙක් කැලේට ගියාට පස්සේ මේ කැලයට නතු වෙන්නේ දැන් කැලය කැලය ඇතුළට ගමන් ගියාට පස්සේ මේ කැලය Taman හිත බැහැගන්නේ ඇයි කර්ම තුනක් නිසා අපරිසුද්ධ කාය කම්ම Tamange ළඟ අපිරිසුදු කාය කර්ම තියෙනවා නම් ඒ කියන්නේ අපි නිතරම කැලයට ගියත් කයින් වැරදි වෙනවා නම් අපි කයින් කයින් වැරදි කරමින් පිරිසුදු කාය කර්මයක් අපේ ළඟ නැත්නම් මේ පිරිසුදු කාය කර්මයක් නැති නිසාම අපි මොකද කරන්නේ? මේ අකුසල් වලට අපි හිත නැඹුරු වෙනවා. අකුසල් වල හිත නැඹුරු වෙනකොට අකුසල් උපදිනවා. මේ අකුසල් උපදින්න උපදින්න අන්න අකුසලම් භය වේරවන් අන්න අකුසල වූ බිහිසුණු තැති ගැනීම සහිත මේ භයානක දේවල් මතුවෙන්න පටන් ගන්න. ඇයි? අපේ ළඟ තියෙන අපිරිසිදු කාය කර්මය නිසා. එහෙමනම් දැන් ඒකේ තේරුම මොකද්ද? අපි හරියට සීලයකින් තොරව කැළේ ඉන්න පුළුවන් කියන එකද? සීලයකින් තොරව කැළේ ජීවත් වෙන්න බෑ. කැළේක ඉන්නවා නම් අපේ ළඟ හොඳ සීලයක් තියෙන්නට ඕනේ. සීලයක් නැත්නම් කැළේ ඉන්නකොට අපට භයානක දේවල් සිද්ධ වෙලා බාධා පමුණුවනවා. එහෙමනම් නැවතත් පැහැදිලි කරනවා අපරිසුද්ධ වචී කර්මය. පිරිසුදු වචී කර්මයක් නෑ. ඒ කියන්නේ වචනයෙන් අපි වැරදි කරලා තියෙනවා. ඒ වගේම අපිරිසුදු මනෝ කර්ම. සිතින් අපි නිතරම රාගයෙන් පෙළෙනවා, ද්වේෂයෙන් පෙළෙනවා, මෝහයෙන් පෙළෙනවා, මානෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් පෙළෙන්න පෙළෙන්න මානසික දුක. මෙන්න මේ කායික වාචසික මානසික කියන මේ දොරටු තුنين තමන්ගේ අපිරිසුදු අකුසල කර්ම වෙනවා නම් අපිරිසුදු ක්‍රියාව සිද්ධ වෙනවා නම් මෙන්න මේවා හේතු කරගෙන තමයි අපට කැලේක ඉල්ලා ඉන්න බැහැ. එහෙමනම් කැලේ කින්නකොට අකුසල ලාමක අකුසල් සමග මේ බිහිසුණු ශබ්ද ඒ වගේ භයානක දේවල් ඇති වෙලා අපේ කුසාසිත නැති කරනව ඒ වගේම අපිව බැහැර කරනවා. එහෙමනම් ඒක අනිත් පැත්ත පිරිසුදු කාය කර්ම තියෙනවා නම් පිරිසුදු වචී කර්ම තියෙනවා නම් පිරිසුදු මනෝ කර්ම තියෙනවා නම් විතරයි අපි කොහෙටද යන්නේ? ඒ වණයට ගියත් ඒ වනය අපට නතු වෙලා අපට යටත් වෙලා අපට පහසුවක් වෙන්නේ. එතකොට දැන් බලන්න අර භික්ෂුන් වහන්සේලා පිරිසක් ගියා නේද භාවනා කරන 500ක්. බුදුරජාණන් වහන්සේ කමඨහන් අරගෙන. නමුත් භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න ගියාට මොකද වුනේ? භාවනා කරන අවස්ථාව හම්බුණාද? නැහැ. භාවනා කරන අවස්ථාව හම්බුනේ නැහැ. මොකද ඒකට හේතුව මේ අමනුෂ්‍ය නෙමෙයි. ඒ භික්ෂුන් වහන්සේලා ඉන්න තැනම ඉන්න භූමියම ඒ ගස් වලට අධිග්‍රහිත රුක්ෂ දේවතාවෝ හිටියා. මේ රුක්ෂ දේවතාවෝ මොකද කරන්නේ? Tamanට වඩා සිල්වත් කට්ටියක් සිල්වත් පිරිසක් යට ඉන්නකොට උඩ දෙවියන් ඉන්න බෑ. දෙවියෝ දැන් වෙස්මාරු කරගත්තා. යක්ෂ භූතාල මේක මේ සමාවනයිද මේ භික්ෂුන් වහන්සේලා මේ භයානක ශබ්ද ඇති කරවලා අර භික්ෂුන් වහන්සේලා ඒ වනේ නිර්පන්න කටයුතු කරා. ඉතින් කොහොමද භික්ෂුන් වහන්සේ එතෙන් කලකිරිලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් තථාගතයන් වහන්සේ ඉතින් ධර්ම දේශනා කරලා කරුණු කාරණා විමසලා කියන්නේ ඒ භූමියමයි නුඹ වහන්සේලාගේ නිජ භූමිය. කෙලෙස් නැති කරන භූමිය. ඒක නිසා ඒ භූමියටම යන්න හැබැයි මෙන්න මේ කර්ණයේ මෛත්‍රී සූත්‍රය නැත්නම් මෛත්‍රිය සහ ඒ මෛත්‍රිය කරන වැඩිම මේ ගුණ ධර්ම ටික තමන් පුරුදු වෙලා මේ මෛත්‍රිය සත්‍යයනා කරමින් ඇතුල් වෙන්න. එතෙ ඇතුළේ මොකද වෙන්නේ අර භයානක සත්තු භයානක වශයෙන් හැදිරෙච්ච මේ දෙවි දේවතාවන් නැවත ප්‍රකෘති தත්ත්වයටපත් වෙලා උපාසක උපාසිකාවන් බවටපත් වෙලා සදහස්කින් උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේ කවුරුත් රහත් භාවයටපත් වුණා. අර බලන්න එහෙමනම් ඉතින් යම් කිසි කෙනෙක් අපට බිය ඇති ගැනීම ඇති කරනවා නම් ඇති කරන්නේ බාධා කරන ඇති කරන්නේ ඒවා අතර බය වෙන්නේ ඇයි? අපේ සීලය අඩුවක් නිසා. දැන් ඔය සමහරක් වෙලාවට කියනව නේද? අමනුෂ්‍යයන් ආවේශ වෙනවා කියලා සමහරක් අයද. ඒ අමනුෂ්‍ය ආවේශ වෙන්නේ තමන්ගේ සීලේ අඩුවක් එහෙම නැත්නම් හිතේ බිය පැති ගැනීම. හිත ශක්තිමත් නැති නිසා. එහෙමනම් සීලේ අඩුවක් නිසා වෙන්නත් පුළුවන්. හිතේ තියෙන දුර්වලතාවය නිසා තමයි අර මේ අමනුෂ්‍යයන් තමන්ගේ ශරීරය ඇතුල් වෙලා තමන් එක එක විදිහ උම්මත්තකයන් බවට පත් කරන්නේ. අර යක්කුම්මත්තක, පිත්තුම්මත්තක කියලා කියන එකනේ. දැන් යක්ෂාවේශ වෙලා, භූතාවේශ වෙලා තමන් හැදෙන්නේ ඒ උම්මත්තක. තමන් උමතු බවට පත් වෙන්නේ ඇයි? තමන්ගේ සීලෙන් දුර්වලතාවයක් සහ ඊළඟට තමන්ගේ හිතේ තියෙන බිය, සැක, සාංකාව නිසා. එහෙමනම් නැවතත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ වගේ කැලේක ඉන්නකොට තමන් අවිද්‍යාවෙන් යුක්ත වෙනවා නම් අවිද්‍යාව කියන්නේ දැඩි මසුරුකම. ඒ කියන්නේ හැම වස්තුවකම ආසා කරන. ඒක සීමා ඉක්මවාගේ ආසාවක්. අර වස්තු මට ලැබේවා මට ලැබේ මටත් තියනවා නම් හොඳයි කීකේ දකින දකින දේවල්. දැන් අනුන්ගේ සම්පත්තිය දකිනකොට ආ මටත් ඒ දේ තියනවා නම් හොඳයි මමත් ගන්න ඕනේ ගිහිල්ලා. අර ඒ දැඩි ලෝභය අභිජාගෙන් දැඩි ලෝභය තියනවා නම් මෙන්න මේ දැඩි ලෝභයෙන් අපි හිත පෙලෙන්න පෙලෙන්න පෙලෙන්න මේ වනාන්තරේ ඉන්නකොට ලාමක අකුසල් සමග බිය තැති ගැනීමකට ඇති වෙනවා. එහෙමනම් අපි මේ අවිජ්ජාවෙන් බැහැර වෙලා අනවිජ්ජා අනවිජ්ජා කියලා කියන්නේ එහෙමනම් මේ සේනාසනයක් අපි අසුරු කරන්න ඕනේ අර දැඩි ලෝභ සිතින් කරව. දැන් සමහරක් වෙලාවට දැන් ඒ සේනාසනයක් ඇතුළට ගිහලා විසම ලෝභයේ සමග මේ කාමයේ තියුණු රාගය ඒකට කාමයට එක්ක වෙන තියුණු රාගෙන් අපි ඉන්නකොට මේ රාගය හේතු කරගෙනම මේ තියුණු රාගය හේතු කරගෙනම අපේ හිතේ අකුසල් පහළ වෙනවා. අකුසල් පහළ වෙනකොට මොකද වෙන්නේ? අපට නොයේ කරදර, පීඩා, වද හිංසාවන් පැමිණෙනවා. අමනුෂ්‍යයන්ගේ බව කරදර පීඩා පැමිණෙන්න පුළුවන්. ඒක නිසා කියන්නේ එහෙමනම් ඒ වනාන්තර ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ අනවිද්‍යාව සුදුසු නැහැ. එහෙනම් අවිද්‍යාවෙන් තොර වෙලා අනවිද්‍යාවට සුදුසු. ඒ කියන්නේ අවිද්‍යාවෙන් බැහැර වෙලා අවිද්‍යාව දිනු කර ගැනීම නැත්නම් අවිද්‍යාවෙන් බැහැරව සිත පාලනය කර ගැනීම තමයි සුදුසු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නිතරම යම් කිසි ශ්‍රමණා ප්‍රාඥණයේ තුල මේ ද්වේෂය, කේන්තිය, වෛරය, තරහ මේවල නරක සිතිවිලි තියෙනවා නම් ඒ කියන්නේ මේ නරක සිතිවිලි තියෙනවා නම් ඒ වගේ නරක සිතිවිලිත් එක්ක නරක සිතිවිලි සංකල්පනා එක්ක මේ වනයක් කලයක් අපි අසුරු කරනකොට මොකද වෙන්නේ? තමන් ළඟ මෙන්න මේ ද්වේෂය හේතු කරගෙන තරහ කේන්ති වෛරය හේතු කරගෙන ලාමක අකුසල් සමග බය බේරව හට ගන්නොයි කියවුණු බය බිය ගැනීම බිය තැති ගැනීමකට ඇති වෙනවා. ඒතර මේක නැති කර ගන්න නම් අපේ ළඟ තියෙන්න ඕනේ මොකද්ද? අභ්‍යාපන්න චිත්ත. ඒ කියන්නේ මෛත්‍රී සිත. එහෙමනම් බලන්න දැන් කැලේකට කැලේක ගිහිල්ලා තනියෙන් භාවනා කරනවා නම් විවේකීව ඉන්නවා නම් අපේ ළඟ තියෙන පිරිසුදු කාය කර්ම තියෙන්න ඕනේ පිරිසුදු වාචික කර්ම තියෙන්න ඕනේ පිරිසුදු මනෝ කර්ම තියෙන්න ඕනේ ඊට අමතරව අපේ ළඟ තියෙන්න ඕනේ දැඩි ලෝභ කාම ආස්වාදෙන් බැහැර වෙච්ච සිත තියෙන්න ඕනේ ඒ වගේ ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් බැහැර වෙච්ච මෛත්‍රී සිත තියෙන්න ඕනේ දැන් කැලේකට යන්න ඕනෙත් නෑ නේ සමහරක් අය තනියෙන් භාවනා කරන්න බෑ ගෙවල් වල ඔව් සමහරක් අපි ගෙදර තනියෙන් භාවනා කරනකොට අර කෝණෙක් සද්ද කරත් සතෙක් යන එකපාරට ගියේ බය වෙලා අපි නැගිටිනවනේ ඒ මොකද හේතුව අපේ ළඟ තාම අර බිය තැති ගැනීම තියෙන නිසා හරියට අපි ධර්මය අවබෝධ කරගෙන නැති නිසා ඒක නිසා අර තනියම තමන් භාවනා කරනකොට කෙනෙක් තමන්ගේ ළඟට ආවා වගේ තමන් සමහරක් අය තේරෙනවා. සමහරක් මේ ඉස්සරහින් ඉස්සරහින් පිටිපස්සෙන් සමහරක් අය ඇවිදිනවා වගේ Tamanට තේරෙනවා. සමහරක් එම ලැබෙන්නේ කියලා තියෙන සමීප භාවනා කරත් බය වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ අර Tamanගේ ළඟ හිතේ සැක සාංකා තියාගෙන භාවනාවට වාඩි වෙනකොට. එහෙනම් Taman හරියට පිරිසිදු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිරිසිදු කරගන්න නැතුව භාවනාවට වාඩි වෙනකොට. තමන් හිතේ පහළ මේ කෙලෙස් හඳුනගෙන කෙලෙස් යටපත් කරගන්න ඕනේ කියන හැඟීමෙන් තොරව භාවනාවට වාඩිනකොට තමයි ඒ වගේ ගිය සැක සංකා අපට ඇතිවන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ තමන් නිතරම තියෙන මිද්දෙන් තියෙන මිද්දෙන් ගැලෙනවා. ඒ කියන්නේ තියෙන මිද්ද කියන්නේ මොකද්ද? සිතේ සහ චෛතසිකයන්ගේ හැකුළුණු බව, කුසලයට කම්මැලි වීම, උදාසීනකම, ඈ එතකොට පසුබට වීම. මෙන්න මේ තීන මිද්ද ලක්ෂණ අපේ ළඟ තියෙනවා නම් මේ වනාන්තරයේ ඉන්නකොට මේ කොච්චර සේවනය කරත් මේ තීන මිද්දේ මැඩිය නැමැති මේ සෝකිය නැමැ තීන මිද්ද හේතු කරගෙනම නොඑක් දෙනා බිය ප්‍රති ගැනීම ඇති කර ගන්නවා. එහෙමනම් අපි කැලේකට යන්නේ නිදාගන්න දෙමින් නේද? දැන් අතීතයේ උතුමන් වහන්සේලා කොහොමද කැලේ භාවනා කරන්නේ? නිදි වරාගෙන. නාර චක්කුපාල ස්වාමීන් වහන්සේ කතාව තියෙන්නේ. වෛද්‍යවරු උපදෙස් දුන්නා ඇඟ නික තමන් සැතපීලා බෙහෙත් දාන්න හේ රෝගේ සුව කරගන්න. නමුත් උන්වහන්සේ අදිෂ්ඨානයක් කරගත්තා මේ වස් කාලේ මම නිසත වෙන්නේ නෑ. ඒක වස් කාලේ මම මගේ ඇඟ සම්පූර්ණ දිගෑරලම සැතපෙන්නේ නෑ. වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ විදි අදිෂ්ඨානයක් කරගෙන උන්වහන්සේ දැන් භාවනා කරන්න පටන් ගත්තාම අවසානයේ මොකද වුනේ? ඇස් දෙක අන්ධ වීමයි රහත් වීමයි දෙකම එකට සිද්ධ වුණා. ඒකේ තේරුම මොකද උන්වහන්සේ අදිෂ්ඨානය අත්හැරියේ නෑනේ. අදිෂ්ඨානය අත්හැරියේ නැහැ. එතකොට දැන් මහා මහා විශාල ඝන වනාන්තයක් මැදින් උන්වහන්සේලා යන්න ඕනේ මේ නගරෙට. ඉතින් ඒ ඒ ඝන වනාන්තයෙන් මැදින් පවා යන්න බෑ දුස්සීල කෙනෙකුට. ඒ වගේම සීලයක් නැති කෙනෙකුට යන්න බෑ. මොකද භයානක ශබ්ද, භයානක අමනුෂ්‍ය කරදර තියෙන නිසා. අද කාලේ ඒවා නැතුව නෙමෙයි නේද? සමහර භූමිය වල ගියාට භූමි දෝෂ, ගෙවල් දෝෂ තියෙනවා. ඒක බලපාන. ඒක නිසා විශේෂයෙන්ම මේ අපි කම්මැලි වෙනවා නම් තීන මිද්දෙන් යුක්තව වාසය කරනවා නම් තීන මිද්දෙන් ඇබ්බැහි වෙලා තීන මිද්දේට ගොදුරු වෙලා වාසය කරනවා නම් මේ කැලයක් තුළ අපට බිය සැක සංකාවල් අප්‍රමාණ පහළ වෙනවා. ඒක නිසා හැමනම් මේ තීන මිද්දෙන් බැහැර වෙලා ඒ අකුසලයන් ඇතිවන මේ තීන මිද්දේ නැති කරගෙන යටපත් කරගෙන තීන මිද්දෙන් බැහැර වෙච්ච සිතින් පිරිසුදු චේතනාවෙන් ප්‍රතිපත්ති කරනවා නම් කැලේක අපට බිය සැක සංකාවන් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් තමන්ගේම සිතෙන් තමන්ට දකින්න පුළුවන් මේ තියෙන මෙද්දේ යටි කරගෙන යටපත් කරගෙන භාවනා කරනකොට අර වනාන්තරය අපට උදව් කරනවා වනාන්තරය අපේ වසඟයටපත් වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාරනවා වික්ෂිප්ත සිතක් තියාගෙන. දැන් අවුල් වෙච්ච සිතක්. දැන් රාගෙන් වික්ෂිප්තයි, ද්වේෂයෙන් වික්ෂිප්තයි, මෝහයෙන් වික්ෂිප්තයි, මානෙන් අසහනකාරීත්වයෙන් ප්‍රශ්න වලින් නොඑක් දේවල් එක මේ මානසික ආතතිය, මානසික මේ අතුත් මේ තෘප්තියක් නැතිකම, සහනයක් නැතිකම අසහනකාරීත්වයක් හිතේ තියාගෙන කැලේට ගියා කියලා අපේ භාවනා හරියනවද? භාවනා වැඩෙන්නේ නැහැ. මොකද වෙන්නේ? එහෙම යන්නේ, එහෙම කැලේකට යන්න යන්න මොකද වෙන්නේ? ඒ තමන් හිතේ තියෙන මේ දුර්වලතාවයත් එක්ක හිතේ තියෙන වැටීමත් එක මොකද වෙන්නේ? තමන් හිතේ දුර්වලතාවය හිතේ තියෙන වැටීමත් එක්ක නැවත නැවත මේ ලාමක කෙලෙස් හට ගන්නවා. නානාවිද කෙලෙස් මතුවෙන්න පටන් ගන්නවා. අර මං ඊයේ මතක් කරේ මේගී ස්වාමීන් වහන්සේ දැන් මේගී ස්වාමීන් වහන්සේගේ හොඳ හිතේ නමුත් සසර පුරුදු මතුවෙලා නානා ආකාර කෙලෙස් මතුවෙලා හිත වික්ෂිප්ත වුණා. හිතේ සමාධි මාත්‍රයක් නැති වුණා. අවසානයේ බොහොම දුක් වුණා, කලකිරුණා. මම මහණුනේ මේකටද කියලා. අර බලන්න ඒ වගේ සමහරක් වෙලාවට මේ ගිහි පැවිදි ભેදයක් නැහැ. සමහර භික්ෂුන් වහන්සේලා වනාන්තරගත වෙනවා බොහොම අදිෂ්ඨාන පූර්වාංගම සිටින්. නමුත් තමන්ගේ කටයුත්ත කරගන්න බැරි වෙනකොට තමන් පුදුමාකාර වේදනාවකට අසහනයකටපත් වෙනවා. අන්න ඒක නිසා මේ හිතේ වික්ෂිප්ත බව, අසහන බව අසහනකාරීත්වයක් තියාගෙන වනාන්තරේ ඉන්නකොට ඒ වනාන්තරයේ වසඟයට අපේ වනාන්තරයේ වසඟයට යන මිසක් අපේ වසඟයට වනාන්තරේ ගන්න බෑ. එහෙමනම් පැහැදිලි කරනවා මේ පුළුවන් තරම් අර හිතේ තැම්පත් බව සංසිඳුණු මනස ඒක තැම්පත් වෙච්ච මනසක් තියාගෙන වනාන්තරයට යනවා නම් ඒ වනාන්තරේ තමන්ගේ වසඟේ තියාගෙන තමන්ට පුළුවන් හොඳට භාවනා කරගන්න බය බේරව නැති කරගන්න. ඊළඟට පැහැදිලි කරන්නේ සැක සංකා. දැන් විචිකිච්ඡාව. දැන් යම් කිසි කෙනෙක් තුළ බුද්ධ ආදී රත්නාත්‍රය ගැන සැක සංකා තියෙනවා. තමන් රකින්න සීලය ප්‍රතිපත්තිය ගැන සැක සංකා තියෙනවා. තමන් වඩන භාවනාව ගැන සැක සංකා තියෙනවා. මේ සැක සංකා තියාගෙන වනාන්තරයට ගියාට පස්සේ මොකද වෙන්නේ? අර වනාන්තරයේ තියෙන මේ බිහිසුණුකමත් එක්ක තමන්ගේ තියෙන මේ සැකය වැඩි වෙලා සැකය උස්සන්න වෙලා තමන ලාමක අකුසල් සමග භය බේරව හට ගන්නවා. නොඑක් දේශුණු ශබ්ද භයානක අනතුරු හට ගන්නවා. එහෙමනම් මොකද කරන්නේ? අපේ ළඟ සැක සංකා තියෙනවන සැක සංකා තියෙන තාක්කල් අපිට කැලේකට යන්න බෑ. සැක සංකා තුනී කරගන්න ඕන නැති කරගන්න ඕන. ගුරුවරයෙක් ඇසුරු කරගෙන ඒ ධර්ම සාකච්ඡාවේදී සැක තියෙන ප්‍රශ්න ගැන ඔක්කොම ලියාගෙන ඒ අවශ්‍ය ආයුධ සන්නද්ධ වෙලා වනාන්තරයට අපි යනවා නම් අන්න අපේ ළඟ බය බේරව හටගන්නේ නැහැ. එහෙමනම් දැන් බලන්න අවිජ්ජා, ව්‍යාපාද, තීන මිත්‍ත ඊළඟට උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඒක මෙන්න මේ කියන මේ උද්දච්ච උද්දච්ච කියලා පසුතැවෙන්න වේදනාවත් එක්ක. ඒක මෙන්න මේ කියන නීවරණ ධර්මයන්ගෙන් අපි පෙළෙනවා නම් නීවරණ ධර්මයන් සමග අපි උස්සන්නන වාසය කරනවා නම් අපි කොච්චර කලෙට ගියත් අපට මේකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අත්ුක්ඛංසන පරවම්බණය. ඒ කියන්නේ තමන් උසස් කොට හැම වෙලේම මාන්නය, අහංකාරකම, බලපුල්වංකාරකම හැම වෙලේම අනිත් අය පහත් කරනවා. අනිත් කෙනාට මගේ මගේ වගේ සීලයක් නැහැ. මට වගේ සමාධියක් නැහැ. මට වගේ උගත්කමක් නැහැ. මට වගේ දැනුමක් නැහැ. කියමින් නිතරම තමන් උසස් කොට අනිත් අය පහත් කරන මේ ලාමක ගතියක් අපේ ළඟ තියෙනවා නම් ඒ වගේ කෙලෙස් උපදවගෙන ලාමක ගතියක් තියාගෙන අපි කැලේ දිග්ගියොත් මොකද වෙන්නේ අර ඒ කියන මේ අත්ත්ුක්කංශන පරවම්බන කියන මේ ලාමක ක්ලේශයත් එක්ක ඇති වෙනවා මාන්නය, දෙට්ටිය, ලෝභකම, අහංකාරකම මේ මේ කෙලෙස් එක්ක මොකද වෙන්නේ? අපේ හිතේ ලාමක කෙලෙසුන්ගේ උස්සන්නතාවයත් එක්ක බය බේරව හටගන්නවා. ඒ කෙනෙක් එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ බය බේරව නැති කරගන්න නම් අපේ ළඟ මේ අත්ත්ොක්කංශන පරවම්බණයෙන් තොරව නිහතමානී වෙන්න ඕනේ. අර කතාවක් තියෙන මොකද්ද? බල ඇත්තේ නමුත් දුබලයෙකු මෙන්ද. ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද. කන් ඇත්තේ නමුත් බිහිරෙකු මෙන්ද. නෝන ඇත්තේ නමුත් මෝඩයෙකු වෙන්න. පිරිසක් නේද අපිට ජීවත් වෙන්න ඕන නම් ඇස් දෙක තිබුණොත් අන්ධෙක් විදිහට ජීවත් වෙනවා නම් අපි සංවරයි. ඒ වගේම එන ගහ ගන්න යන බලය තිබුණොත් දුබලයක දපින්නකොට අපි දිනනවා. ඒ වගේ කන් තිබුණට අපි ඇහෙන්නේ නැති විදිහට ජීවත් වෙනවා. ඒක ප්‍රශ්නවකුත් නෑ. බාහිර දේවල් අපි අතුල් කරගන්නේ. නැත්නම් S2යි කන් දෙකයි තමයි අපි දින අපි විනාශ කරලා දාන්නේ. නේද? ඇස් දෙකෙන් දැකලා දකපු රූප කනෙන් අහන දේවල් නිසා තමයි මේ ප්‍රශ්න වලට මූණ පාලා තියෙන්නේ. ඒ වගේම නෝන තියෙනවා ප්‍රඥාව තියෙනවා මෝඩේ කියලා හැසිරෙනකොට කවුරු ගණන් ගන්නන්නේ? ඒතර අපේ ගමන යන්න ලේසි. අන්න බලන්න අත්ත්ුක්කංශන පරවම්බණයෙන් තොරව ඉන්න ක්‍රමය. එහෙමනම් අත්ත්ුක්කංශන පරවම්බණයෙන් තොරව කටයුතු කරනවා නම් අපි වනාන්තරයේ ගියත් අපේ නිදහසේ අපේ ගුණධර්ම පුරා ගන්න පුළුවන් වනාන්තරය තමන්ගේ වශයෙන් ගන්න පුළුවන්. තමන්ට ඕන විදිහට මේ කියන්නේ තමන්ගේ අතට ගන්න පුළුවන්. ඊළඟට යම් කිසි කෙනෙක් තුළ මේ තමන් ළඟ තියෙන මේ කායික කායික දරණ අඩුකම. ඒ කියන්නේ දැන් අර අපි කියන අකීකරුකම කියලා. ඒ කියන්නේ දෙමව්පියන්ට කීකරුන්නේ වැඩිහිටියන්ට කීකරුන්නේ අකීකරුයි ඒ වගේ දරණ දඬුයි. දැඩි තීරණ ගන්නවා. හිත හරි සාදයි. කරුණා මෛත්‍රියක් ඇත්තෙම නැතනම් මෙන්න මේ දරදඬුකමත් එක්ක ජීවත් වෙනකොට අර බිය තැති ගැනීම හටගන්න පුළුවන් ඒ හිතේ තියෙන කෙලෙස් නිසා. එතකොට ඒක නිසා අපි ඒ අකුසල ධර්මයන් වැඩෙන මේ දරදඬුකමෙන් අකීකරුකමෙන් අසීලා මේ සෝච භාවයෙන් දෝචසතාවෙන් බැහැර සෝච භාවයෙන් බැහැර වෙච්ච දෝචසතාවෙන් යුක්ත වෙච්ච මේ අකීකරුකමෙන් තොර වෙලා සුවචකී කරු වෙනවා නම් එහෙමනම් අපි ළඟ කරුණා මෛත්‍රියට මෘදු මොලොක් හිතක් තියාගෙන ඉන්නවා නම් ඒ මෘදු මොලොක් භාවය නිසාම අපට පුසාසෙත් පහළ වෙනවා වනාන්තරයට ගිහිල්ලා අපට භාවනා කරගන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ යම් කිසි කෙනෙක් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම්බු නාම වලට එකතු වෙනවා. ඒ ලාභ කීර්ති ප්‍රශංසා නම්බු නාම වලට ඇබ්බැහි වෙලා ඒවාට ගිජු වෙලා වාසය කරනවා නම් ඒ ලාභ කීර්තිත් එක ජීවත් වෙනකොට හිතේ වැඩෙන්නේ මොනවද? කෙලෙස්. එහෙනම් කැලේට ගියත් ඇති වෙන්නේ බියජනක දේවල්මයි, ඒවගේ භයානක දේවල්මයි. එහෙමනම් අපි මේ වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න නම් මේ ලාභ සත්කාරයන්ට සහ නම්බු නාමයන්ට ඇබ්බැහි නොවෙච්ච ඒකාන්තයෙන් ඒ වගේ බැහැර වෙලා ගිය නිස්සරණ ආධ්‍යාසයෙන් යුක්තව අනාන්තරය අපි ඉන්නවා නම් තමන්ට වනාන්තර යටත් කරගෙන තමන්ට ඕන විදිහට කැලේ ජීවත් වෙන්න පුළුවන් නේ. එහෙමනම් දැන් බලන්න ඉස්සර කාලෙද අර මේ කවද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මල්ලි කවද කද්දරවති රේවති ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නිතරම කැලේ වාසය කරේනේ. ඇයි කැලේ ඉන්නකොට උන්වහන්සේ තුල උන්වහන්සේ රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් වුණා මේ කියන ගුණධර්මයන් උන්වහන්සේ ළඟ තිබුණානේ. දැන් එහෙනම් පැහැදිලි නේද ගුණයන්ගෙන් තොරව අපිට කැළෙන්න බෑ නේද? කැළේ අපි කොච්චර හිටියත් අපි කෙලෙසුන්ගෙන් උස්සන්න වෙලා නම් ඒ කැළේ ඉන්නකින් තේරුමක් තියනවද? නෑ. ඒක නිසා එහෙනම් තේරුම් ගන්න මේ ලාභ කියන ප්‍රශංසාවලට කෙනෙක් නතු වෙලා කටයුතු කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි කුසීත හීන වීර්යය. ඒ කියන්නේ කම්මැලිකම ඒවා ලාමක වීර්යය. කියන්නේ වීර්යයක් නෑ උත්සාහයක් නෑ. කුසලයට කම්මැලි. ඒ වගේම කුසලයට කුසල ඡන්දයක් නෑ. කුසල වීර්යයක් නෑ. එහෙනම් කුසලයට කම්මැලිකමින් කම්මැලි අදහසින් යුක්ත වනාන්තරේ ඉන්නකොට කැලේ ඉන්නකොට මොකද වෙන්නේ? Tamanට අකුසල භයානක බියජනක ශබ්ද දෝෂ හට අරගෙන හට ගන්නවා. ඒ තුලින් Taman ඉදිරියට කෙලස් මතුවෙනවා. එහෙමනම් බලන්න Taman ළඟ වීර්ය උත්සාහය තියෙන්න ඕනේ ඒ උත්සාහය වීර්ය කුසල් දියුණු කර ගැනීමේ වීර්ය නිසා තමයි අකණ්ඩ වීර්ය නිසා තමයි අපි කැලේකට ගියත් ඒ කැලේ අපිට උදව් කරලා අපට මේ භාවනා කරගන්න පහසු හදලා දෙන්නේ අර තමන්ගේ වසඟේ තුල මේ කැලේ තියාගන්න පුළුවන්කම ලැබෙන. ඊළඟ එක තමයි මුක්ඛස්සති අසම්පජාන. සිහිනුවණින් කරව වාසය කරනවා. මේවා කුසල්ද මේවා අකුසල්ද මේවා හොඳද මේවා නරකද මේ කිසිම දෙයක් අපට තේරුම් ගන්න බෑ. අර මුක්ඛස්සති අසම්පජාන. එහෙනම් සිහියෙන් තොරව නුවණින් තොරව කෙනෙක් වාසය කරනවා ඒ සිහිමුලා වෙච්ච කෙනෙක් කැලේට ගිහිලා එනකොටත් ඒ කැලේ හිටියා කියලා තමන්ට බාධාවන්ගෙන් අඩුවක් වෙන්නේ නැහැ බිය ජනක ශබ්ද ඇති වෙලා තමන්ට අකුසල් පහල කළ බාධා ඇති කරනවා එහෙමනම් අපි නිරන්තරයෙන්ම උපාට්ඨික සති සම්පජාන ඒ කියන්නේ නම් පිළිටුවාගත් සිහිය සහ නුවණ සිහිනුවණ යුක්තව කල්ගෙවන කෙනෙකුටයි මේ වනාන්තරයේ ප්‍රයෝජනයක් වෙන්නේ ඒ වනාන්තරයක් තුර ඉන්නකොට තමන්ගේ ගුණධර්ම වැඩෙන්නේ තමන්ගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා අසමාහිත විභාන්ත චිත්ත. ඒ කියන්නේ සමාහිත බවක් නෙවෙයි වික්ෂිප්ත වෙච්ච මනසක්. හිතේ සමාධියක් නෑ. මේ සමාධියක් නැති වික්ෂිප්ත මනසින් යුක්ත වෙන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ තමන් කැලේ හිටියත් තමන්ට බිය ජනක භයානක දේවල් පහළ වෙනවා. ඒ වගේම හිතේ සමාධියක් ඒකාග්‍රතාවයක් තියාගෙන හිටියොත් අන්න Tamanට දියුණුව ඒ වනේ Tamanගේ වසඟේ තියාගෙන Tamanට දියුණුවක් ඒ වගේම ආලෝකයක් ජීවිතේ ලැබෙනවා ඊළඟට පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම දුක්පඤ්ඤතාවය හරියට ඒල මුග ආදී ඒ කියන්නේ ඔය අපි කියන මේ මෝඩ කාල ජීවිතවල එක්කෙල්ල පෙරාගෙන හොටු පෙලාගෙන ඈ ඒ ඒ වගේම මේ මේ කොච්චර කිව්වොත් තේරුම් ගන්න මේ ප්‍රඥාවන්ත නැහැ. මෙන්න මේ වගේ කෙනෙක් කැලේට ගිහිලා ඉන්නකොට මොකද වෙන්නේ? කැලේ ඉන්න ඉන්න තව තව භයානක ශබ්ද ඇති වෙලා Tamanට අකුසල් පහළ වෙලා භයානක ඇති කරනවා. එහෙමනම් කැලේට යන්න නම් හොඳ ප්‍රඥාවක් අපිට තියෙන්න ඕනේ. මේවා නීවරණ, මේවා කුසල්, ඈ, දර මේ කුසල් වැඩි වෙන්නේ මේ ආනිසංශ කියලා මොහොතට තේරුම් ගන්න ප්‍රඥාවක් අපිට ළඟ තියෙන්න ඕනේ. ප්‍රඥාව කියන කෙනෙකුට විතරයි මේ වනාන්තරය උපකාර වෙන්නේ තමන් ගුණධර්ම දියුණු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි රාත්‍රියක් තියෙනවා චාතුද්දසී පංචදසී අට්ඨමි පක්කස්ස. ඒ කියන්නේ දවස් 14න් පිරිච්ච පෝයක් හෝ දවස් 15න් පිරිච්ච පෝයක් හෝ නැත්නම් අටවක පෝයක්. දැන් මාසෙක පෝය කීයක් තියෙනවද? පෝය හතරක් තියෙනවා. අටවක පෝය දෙකයි පුර පසළොස්වක පෝයයි අමාවක පෝයයි. ඒකට කියන පුරාටවක, අවාටවක, පුරපක්ෂය, අවපක්ෂය කියලා කියනවා. ඒක පෝය හතරක් තියෙනවා. ඉතින් මෙන්න මේ පෝය හතර තුලදී යම් කිසි කෙනෙක් ඒ යම් රාත්‍රියක මේ මේ බොහෝම රාත්‍රියක්ද එවැනි රාත්‍රික බිහිසුණු ලොමු ඩැහැ ගන්න. ගන්න යම් ඒ ආරාම එයි සම්මත චෛත්‍ය විදුම් විදුම් කරන තැනකට යනවා. එවැනි තැනක ඉන්නකොට එවැනි විහිසුණු දේවල් Tamanට එනවනම් ඈ එතකොට ඒ වගේ අවස්ථාවකදී තමන්ගේ ලොමු බෑ ගැනීමක් කරනවා නම් සමහරක් වෙලාවට ඒ වගේ තැනක තමන් ඒ ඒ සැකේ සංකාවෙන් ඉන්නකොට ඒ කියන්නේ දැන් බියක් ඇති වෙයිද දැන් සැකයක් ඇති වෙයිද දැන් ශබ්දයක් එයිද කියලා අර ඒ කුතුහලෙන් ඉන්නකොට සතෙක් ආවත් දැන් මුවෙක් ආවත්, පාවෙක් ආවත්, කවුරු ආවත් ගහ කොළයක් හෙල්ලුණත් අපිට ඇති වෙනව කවුරු හරි කෙනෙක් ආවා තමයි මේක අමනුෂ දෝෂයක දියසක ඇති වෙනවා. දැන් එහෙම දේවල් අපිට වෙනව නේද? ඈ දැන් සමහරක් අපි දැන් ගෙදර හිටියා එකපාරට අර මේ එළියේ තියෙන අත්තක්වත් දෙල්ලෙත් ගන්න කවුරුත් ආවද? එකපාරට හොලර අත්තක් හදුනොත් එහෙම හිතනවා අර කෙනෙක් ආවා තමයි කියලා. අන්න ඒ වගේ නිසා අපිට බය බේරව ඇති වෙනවා. එහෙමනම් අර පෝයක් දවසේ කියලා හරියන්නේ තමන්ගේ හිතයි මෙතන බලපාන්නේ. තමන් හිතේ සැක සංකා තියාගෙන යමක් දිහා බලනවා නම් යමක් දිහා හිතනවා නම් ඒ තුලින් තමන්ට බිය ඇති කරනවා, බිය සැක සංකා පහල කරන අකුසල් පහල කරනවා. ඒ වගේම දැන් තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ මේ කියන යම් කුමක් නිසා හෝ මම ඒකාන්තයෙන් බය කැමැත්තෙන් වාසය කරමි. මොකක් හරි හේතුවක් නිසාම කැමැත්තෙන්ම බය මේ බය වාසය කරනවා යම් යම් ඉරියව්වකින් යුක්ත මා වෙත බයජනක අරමුණු එනවද ඒ ඒ ඉරියව්වෙන්ම මම ඉන්නවා බයජනක අරමුණු දුරලනවා ඒවා දුරු කරන්න පුළුවන් කියන අදහසෙන් මම ඉන්නවා එතකොට එහෙම ඉන්නකොට මට දැන් බය බේරව නැත්නම් බයජනක දේවල් ඇති වෙනකොට ඒ තාක් මම නොසිතෙමි නොහිඳමි නොනිදමි කියලා දැන් කටයුතු කරගෙන ඉන්නකොට ඒ තාක්කල් මගේ ළඟ බය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒ කියන්නේ දැන් මම දැන් මම බය දුරු කරනවා කියන අදහසෙන් ඉන්නවා. දැන් මේ කියන බය Tamanda යම් කිසි දැන් බයක්, සැකයක්, සාංකාවක්, ඒ වගේම බියජනක දෙයක් එනකොට මම මේක නැති කරනවා කියන හැඟීමෙන් ඉන්නව. ඒ ඉන්නවනම් ඒ ඉරියව්වෙන් මම ඉතින් මේක අයින් කරන්නේ. හිතගෙන ඉන්න බයක් ආවනම් මම හිතගෙන ඉන්න මේක නැති කරනවා. ඉඳා නිදාගෙන ඉඳ බයක් ආවම ඒ නිදාගෙන ඉඳලා මම බය අයින් කරනවා. ඒ වගේ වාඩිලා ඉන්නකොට බයක් ආවම ඒ වෙලාවෙම මම බය අයින් කරනවා. ඒව සැතපෙලා ඉන්න බයක් ආවම ඒ වෙලාවෙම බය අයින් කරනවා. මෙන්න මේ හැඟීමෙන් අර ඒ ඉරියව්වෙම ඉන්නකොට තමන් අර බය කියන එක තමන්ට ආව තමන්ගේ නුවණින් දැකලා අවබෝධ කරගෙන බය නැති කරගන්න. මෙන්න මේක තමයි පිළිවෙත. එහෙමනම් දැන් අපේ බියක් හැකියක් ආපු වෙලාවක අපි දුවන එක, දුවලා පනින එක, කෑ ගහන එක තුලින් මේ බය නැති වෙන්නේ නෑ. එහෙම නේද? එහෙනම් බය නැති වෙන්න මොකද කරන්නේ? බයක් ආවම මේ ආපු අරමුණ දිහා බලන්න ඕනේ. මොකද්ද මේ බය ආවේ කියලා. ඇත්තටම අමනුෂ්‍යෙක් ආවේ. ඇත්තටම කවුද ආවේ කියලා. එහෙමනම් ඒ විදිහට බලාගෙන ඉන්නකොට අපි කිසිම වෙලාවක අපට බයක් එන්නේ නැහැ. එතකොට එහෙමනම් අපි දැන් රාත්‍රියේ ගත කරන්න ඕනේ දවල් කාලේ ඉන්න විදිහට. දැන් ඒ කියන්නේ නම් රාත්‍රියේම දවල්ේ සිතන දවල්ම රාත්‍රියේ සිතවන ඇතම් බමුණු ඉන්නවා. ඒක මේ බමුණන්ගේ මේ මුලා වීම මුලා විසීමකේ මම කියනවා. බමුණ මම රැයම රැය විදිහට හඳුනා ගන්නවා. ඒක සමහරක් වෙලාවට දැන් සමහරක් පිට අපි රාත්‍රියේ දවල්ේ දවල් රාත්‍රියේ විදිහට වෙනස් කරගෙන හිතේ වෙනුනේ ඒක මුලාවක් වෙනවා. එහෙමනම් අපි රාත්‍රියේ ඉන්න රාත්‍රිය කියලා හිතාගෙන ඒ රාත්‍රියේ බයක් සැකයක් ඇති වුණා නම් ඒක ඒක රාත්‍රියේදීම ඒක අපි නැති කරගන්න ඕනේ. ඒක දවල් නම් දවල් ඉන්න විදිහට. ඒ විතරක් නෙමෙයි මනාකොට කියනවා නැවතත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් සත්‍යයක් බොහෝ දෙනාට හිත පිනිස, බොහෝ දෙනාට සැප පිනිස, ලෝකට අනුකම්පා පිනිස, දේව මිනිසුන්ට වැඩ පිනිස, හිත පිනිස, සැප පිනිස ලෝකේ උපන්නා නම් යම් කෙනෙකු උදසාල කියන්නේ මනාවන සත්‍ය කියන්නේ මුලා නොවන ගතියදී සත්‍යයක් බොහෝ දෙනාට හිතසුන් පිණිස පහළ වෙනවා. ඒ කියන්නේ නම් ඒ කියන්නේ මේ බයසක සංඛාවලින් පිළිච්ච සමාජයක් තුළ මේ බයසක සංඛා නැතිකරන්න සමර්ථ වෙච්ච කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා. එතකොට හැම දිනාටම අනුකම්පාව පිණිස හැම දිනාටම යහපත පිණිස උතුමන් වහන්සේලම පහළ වෙනවා. එහෙනම් කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙමනම් ඒකේ උතුමන් වහන්සේ විරියං හෝති අසල්ලීනක්. ඒතකොට එහෙනම් ඒ කියන මා තුල මේ වීර්ය පටන් ගත්ත හැබැයි ගැටිච්ච නැති සංගමුණු නැති වීර්යයක් මගේ ළඟ තිබුණා. ඒ මේ බය නැති කරන්න. ඒ වගේ උපට්ඨිත සති අසම්මෝපා. ඒ කියන්නේ සිහිමුලාවෙන් සිහිමුලාවටපත් නොවෙච්ච පිහිටුවාගත හොඳ සිහියක් තිබුණා මගේ ළඟ. ඒ වගේ පස්සද්දෝ කායෝ අසාරද්දෝ. ඒ වගේ මගේ කය හොඳට සංස් දරත බවින් සංසිඳුච්ච හොඳ සැහැල්ලු කයක් මට දුනා නාම කයක් රූප කයක් තිබුණා. ඒ වගේම සමාහිතං චිත්තං ඒකග්ගං අන්න මගේ හිත හොඳට සමාධිගත වුණා. දැන් එහෙනම් බලන්න අපි කැලේ ඉන්නකොට දැන් අපි දැන් තේරුම් ගත්ත අපිට දැන් මේ බිය සැක සංකා ඇති වෙන්නේ ඇයි? අපේ හිතේ තියෙන දුර්වලතාවය නිසානේ. හිතේ තියෙනවා නම් කෙලෙස්, රාග ආදී කෙලෙස් තියෙනවා නම් මෙන්න මේ කෙලෙස් නිසා තමයි අපට බියසක ඇති වෙන්නේ. භයානක දේවල් අපට ඇති වෙලා අපට මේ වෙවුලන්නේ බය බය වෙන්නේ අපට කිසි දෙයක් කර කියා ගන්න බැරි වෙන්නේ. එහෙමනම් අපි යම් ඉරියව්වක ඉන්නවා නම් ඒ ඉරියව්වේ ඉඳලම Tamanට ඇතිවෙච්ච මේ බය සැකසාංකා අපි නැති කරගන්නවා. ඒවා යටපත් කරගෙන අපි ඊට පස්සේ මොකද කරන්නේ? මේ ලෝකේ පහළ වුණා නම් උතුමන් වහන්සේ නමක් මේ බියතක සංකා නැතිකරන්න එවෙන උතුමන් වහන්සේ මේ ලෝකේ නැතුව නෙමෙයි හිටියන්නේ. එහෙමනම් ඒ අනුව ඒ කියන මාර්ගයට පිළිපන්ව අපි මොකද කරන්නේ? අප ළඟ වීර්යය ඇති කර ගන්න ඕනේ. ඊළඟට සිහිය, ඊළඟට සහැල්ලු වූ නාම රූප කය, ඒ වගේ සමාධි සිත. ඒක එහෙමනම් උත්සාහය තියෙනවා නම්, ඒ වගේම සිහිය තියෙනවා නම්, ඒ වගේම නුවණත් එක්ක වැඩිච්ච මේ කයේ මානසික කායික හා මානසික සැහැල්ලු බව තියෙනවා නම් චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනකොට අන්න අපේ හිතේ බලව සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. එහෙමනම් දැන් අපි අර භාවනා වශයෙන් ගන්න අරමුණ නේද? මොනියම් අරමුණක් අපි ගත්තත් ඒක උත්සාහයෙන් අපි ගන්න ඕනේ නැවත කෙලෙස් නූපදින ආකාරයට. කෙලෙස් ඉපදිලා භාවනාසිතට බාධා කරන කෙලෙස් උපදිනවා නම් ඒ කෙලෙස් වලින් භාවනාසිත බාධා කරන කෙලෙස් සමග එකතු වෙන්නේ නැතිව කුසල් මතම ඒ හිත පිහිටුවා ගන්නවා. එතකොට එතකොට වීර්යයෙන් ඉන්නවා කියලා කියන්නේ කුසල ආරම්මණයමයි හිත පිහිටුවා ගන්න. හිත පිහිටුවා ගන්න හිත තියා ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳ සිහිය. සිහියට නුවණ යොදන්න ඕනේ. සිහි නුවණ පවත්වා ගන්නවා. එහෙනම් Taman ගත්ත භාවනා අරමුණ වීර්යයෙන් ගත්තා, ඒ උත්සාහයෙන් ගත්ත අරමුණ තුළ සිහි නුවණ මනාව පිහිටුවා ගන්නවා. ඒ සිහිනුවන මනාව පිහිටුවාගෙන භාවනා අරමුණේ ඉන්නකොට මොකද වෙන්නේ? අර කෙලෙස් ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ? යටපත් වෙනවා. කෙලෙස් යටපත් වෙන්න යටපත් වෙන්න අපේ මේ සිතයි කයයි ඔක්කොම මොකද වෙන්නේ? සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. මේ සැහැල්ලු වීමත් එක්ක අන්න හිතේ සමාධිය පටන් ගන්නවා. පරිකාරම සමාධි, උපචාර සමාධි මට්ටමේ අන්න සමාධිය ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. මේ සමාධිය වැඩෙනවත් එක්ක ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න මේ උපචාර සමාධියෙන් එහා පැත්තට ගිය ගැඹුරු සමාධියට හිත යනවා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන දක්වා හිත වැඩෙනවා. මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඒක. එහෙමනම් යම් කිසි කෙනෙක්ගේ භාවනා අරමුණේ හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා නුවණින් ඉන්නවා වීදියෙන් භාවනා අරමුණ රැකගෙන ඉන්නකොට අර තමන්ගේ කායික මානසික සැහැල්ලු බව ඇති වෙලා චිත්ත ඒකාග්‍රතාව ඇති වෙලා ඒ චිත්ත ඒකාග්‍රතාවයේ තුලමිත පිහිටුවාගෙන ඉන්නකොට මොකද වෙන්නේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරු සමාධියට දැස ගන්නවා දැන් හිත ගැඹුරු සමාධියට යන්න යන්න මොකද වෙන්නේ බය බේරව කියන ඒවා ඈත් වෙලා ඈත් වෙලා යනවා දැන් අර හිතේ සමාධියක් නැතිව හිත අවුල් සහගත වෙලා හිත තුළ මේ සැකසාංකත් එක්ක ඉන්නකොට තමයි මේ බය බේරව හටගන්නේ අර බය සැකසාංකත් මේ බය හටගන්නේ නමුත් අපේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සමාධියට බහිනකොට මොකද වෙන්නේ? මේ බය ඔක්කොම ඈත් වෙලා ඈත් වෙලා නැති වෙලා යනවා. අන්න හිත ක්‍රමක්‍රමයෙන් ගැඹුරු සමාධියට යනවා. එහෙමනම් ගැඹුරු සමාධිය කියලා කියන්නේ ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යානයේ අවස්ථාව. දැන් උදාහරණයක් මම කියන්නම්. අපි දැන් අපි අපි දැන් උදාහරණයක් විදිහට ගමු ආනාපාන සතියම කියලා. දැන් ආනාපාන සති භාවනාවේ අපි දැන් හුස්ම රැල්ලේ සිහිය පිහිටුවාගෙන කෙනෙක් ඉන්නකොට මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල කියලා හොඳට තේරුම් ගන්නවා. එයාල ක්‍රමක්‍රමයේ හුස්ම රැල්ල සංසිඳිලා සංසිඳිලා තැම්පත් වෙලා මේ හුස්ම රැල්ලත් එක්ක ආලෝක නිමිති පහළ වෙලා පටිභාග නිමිත්ත දක්වා හිත පහළ වෙනවා. දැන් හොඳට මේ ආලෝක නිමිත්ත පහළ වෙනක හිත හොඳට සමාධිගත කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ යෝගාවචරය මේ පහළ වෙච්ච ආලෝකය ඇත්තද නැත්තද හරියද වැරදිද හොයාගන්න එපා මොකද හේතු සමහරක් වෙලාවට අපි දැන් දවල් කාලේ ආලෝකයක් ඒ තෙලියක් එක භාවනා කරන මොකද වෙන්නේ? අර ඒ දැන් ලයිට් එළියක් ඉස්සේ භාවනා කරනකොට අපිට එකපාරටම පේන්න පටන් ගන්න ලයිට් එළියෙන් ඇද ඡායා ආලෝකය. ඒක ඒක අපට සමාධි නිමිත්තක් අපිට ලැබෙන්න පුළුවන්. නේද? ඒ වගේම සමහරක් වෙලාවට අපි සසර දැකපු දෙයක් එකපාරට මතුවෙන්න පුළුවන්. ඒක නිසා අර භාවනා කරන යෝගියා දැන් නාසිකාග සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල විතර තියාගෙන ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් මේ හුස්ම රැල්ල සංසිඳිලා සංසිඳිලා තැම්පත් වීමත් එක්ක දැන් ආලෝක නිමිත්ත පහළ වෙලා Taman ඉස්සරහට පහළ වෙන්න පුළුවන් සමහරක් එනකොට සුදු පාර වලාකුලක් වගේ අර විදුලි එළියක් අර මේ මේ සර පෝච් එළියක් එන්නා වගේ ඉන්න පුළුවන් නැත්නම් බොහොම සාන්ත මේ සඳ මඩලක් වගේ වෙන්න පුළුවන් නැත්නම් නෙළුම් පෙත්තක් වගේ එන්න පුළුවන් නැත්නම් පහන් එළියක් වගේ වෙන්න පුළුවන්. එක එක එක එක විදිහට මේ නිමිත්ත කියන්නේ පහළ වෙනවා. ඒතකොට ඒ කියන නිමිත්ත තුල තමන්ද හිත තියාගෙන නාසිකාව ඉන්නකොට ඉබේම මේ හුස්ම රැල්ල සිව්මලා සිව්මලා ඒ පහළෙච්ච ආලෝකෙ ඉබේම හිත යනවා. තම ඕමනාවෙන් අරයන්ට ඕනේ හිත හොඳට අර සමාධි නිමිත්ත ශක්තිමත් වුණා නම් මේ සමාධි නිමිත්ත තුලට ඉබේම හිත යනවා. ඒ ඉබේම හිත යනවා නම් කිය තමයි කියන්නේ චිත්තං විවට්ඨේති කියලා. ඒ කියන්නේ දැන් භාවනා අරමුණේ දැන් හුස්ම රැල්ල අරමුණේ ඉන්න ගමන් ඒ හුස්ම රැල්ලේ සංසිඳීමත් එක්ක ඉබේම හිත හුස්ම රැල්ලෙන් ගැලවිලා ආලෝකෙට හිත යනවා. අන්න ඒක තමයි නියම අවස්ථාව. අන්න ඒක තමයි ප්‍රතිභාග නිමිත්තේ උච්චතම අවස්ථාව. අන්න ඒ හිත එතනින් හුස්ම රැල්ලෙන් ගැලවිලා ඉබේම ගියා නම් ප්‍රතිභාග නිමිත්තට අපේ හිත ඉබේම යන ප්‍රථම ධානය. ඉබේම යන මොකටද? ප්‍රථම ධානය නවත්තන්න කෙනෙක් නැහැ. නවත්තන්න විදිහකුත් නැහැ. ප්‍රතිභාග නිමිත්තිත විහිදියා කියලා කියන්නේ හිත ප්‍රථම ධානය ගියා කියන එක. ඉතින් අර ප්‍රතිභාග නිමිත්තට යන්න කලින් හිත යන්න කලින් අපට ඕමනා නම් මේක ප්‍රතිභාග නිමිත්තද නැද්ද කියලා බලන්න තමන්ට පුළුවන් බලන්න. තමන්ගේ අපි හිතට කියන භවාංගය බලනවා කියලා. බලන්නේ බලන්නේ කොහොමද? දැන් තමන් පරියන්ගේ දැන් පැයක් විතර ඉන්නකොට ආලෝක නිමිත්ත පහළ වෙලා. දැන් මේ ආලෝක නිමිත්ත පහළ වෙලා තියෙන පැයක් විතර දැන් ආලෝක නිමිත්ත තිබ්බා කියමුකෝ. දැන් අපර ඕනේ බලාගන්න මේක හරිද වැරදිද? තමන් තප්පර තමන්ගේ හදවත තියෙන හදවතට හිත යොමු කරන්න. හදවත දිහා බලනකොට මේ හදවතේ මේ තියෙන ආලෝකය ඉතාමත් ප්‍රභාස්වර විදිහට මෙතන පේන්න පටන් ගන්නවා. හරියට උපමාවක් කියනවා නම් දැන් අර පූර්ණ සඳ මණ්ඩල 15 දවස් කියනවා නේද? සඳ මණ්ඩල 15 වෙනවත් එක්කම සඳ මණ්ඩල 15 වෙනවත් එක්කම මේ සඳත් එක වටේටම තියෙන ආලෝක ධාරාව. නේ? ඒ වගේ දැන් අපි දැන් ටෝච් එලියක් ටෝච් වල විදුලි පන්දමක් පත්තු කරනකොට අර මැද ආලෝක ගුලිය වටේට විහිදි ආලෝකයක් තියනවා නේද? ඈ හොඳයි. එතකොට මේ වටේට විහිදිච්ච ආලෝකයක් තියෙනවා. ඒ වගේ දැන් හදවත දිහා බලනකොට බවාංගය කියලා කියන්නේ පිරිසුදු කැඩපතක් හා සමානයි. හරියට දැන් අර වතුර බේසමක් කින් අපි මූණ බලනකොට මොකද වෙන්නේ? අපේ මූණ වතුර බේසමෙන් පේනව නේද? එතකොට මේ වතුරයි අපේ මූණයි දෙක වෙන් වශයෙන් අපිට තේරෙනවද? තේරෙනවද? දැන් කණ්ණාඩියේ මූණ බලනකොට ඒ කණ්ණාඩියයි අපේ මූණයි දෙකක් විතරට පේනවනේ. ඒක කණ්ණාඩිය කියන්නේ පැතිරිච්ච ලොකු ලොකු පැතිරිච්ච තන ඒ තුල මේ තියෙන ඒකෙන් පේන කුංචි ආලෝකයක්. ඒ ඒ වගේ මේ භවාංගය කියන හරියට කැඩපතක් වගේ. වතුර බේසමක් වගේ. හරි ඒක නිසා මෙතන මතුවෙන මේ සමාධි ආලෝකය අර භවාංගය තුල පේන්න පටන් ගන්නවා. එතන භවාංගය තුල පේනවා නම් එතන වැටුණා නම් වැඩි වෙලාවක් ඉන්නේ තප්පරයයි දෙකයි. බලලා එහෙම නැවතත් පටිභාග නිමිති හිත තියා ගන්න ඕන. අන්න අපි තේරුම් ගත්තා මේ පටිභාග නිමිතන භාවනාවෙන්ම ලැබෙච්ච පටිභාග නිමිත්තක් කිය. ඔන්න එක ක්‍රමයක්. ඒකේ තමයි පටිභාග නිමිති තීරණේ හරියද වැරදිද විනිශ්චය කරගන්න. නැත්තම් වෙන්නේ බාහිරින් යන ආලෝක වල අපි රැවටිලා පටිභාග නිමිත්ත කියලා ධ්‍යානවලට යන්න කියනවා. වැඩි වෙලාවක් තියෙන්නේ ධ්‍යානෙ පිරිහෙනවා. ඒ වගේ ධ්‍යානෙන් අපි පිරිහෙනවා වැටෙනවා. එතකොට ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් අද ධ්‍යාන වලට යන්න කැමතිද? ධ්‍යාන වලට යන්නේ නැත්තේ මොකද? මේ බාහිර වශයෙන් මේ හිත හරියට තැම්පත් වීමක් නැතුව ධ්‍යාන වලට යනකොට තමයි ධ්‍යානෙ පිරිහෙන්නේ. ඒක නිසා තමයි මේ තමන්ට ලැබෙන මේ ප්‍රතිභාග නිමිත්ත හරිද වැරදිද කියලා බලන්නේ. තවත් කතාවක් මම මෙතන කියන්න මේ සමාධියත් එක්ක එනකොට ප්‍රඥා ලෝකය කියලා එකක් තියෙනවා. ප්‍රඥා ලෝකෙ එකක් තියෙනවා. දැන් ඔය ගොඩක් තේ තවත් මේ වරද්ද කරන තැනක් තියෙනවා. දැන් භාවනා කරනකොට හුස්ම රැල්ලෙම හරි අරමුණ තියාගෙන භාවනා කරනකොට ටික වෙලාවක් යනකොට මේ සුදු පාට ලාවට මේ පැතිරිච්ච මීදුමක් වගේ ආලෝකයක් යනවා. සමහරක් යෝගීන්ට මම දන්නේ මේ මේ යෝගීන්ටත් එහෙම වෙනවද කියලා සමහරක් යෝගීන්ට තියෙනවා මේ හොඳට භාවනා කළා භාවනා කළා සෑර නිදා ගන්නකොට ඇස් දෙක පියාගත්තාම පේන සුදු පාට වගේ. සමහරක් අයට පේන සුදු පාට වගේ පේනවා. ලයිට් නිමවට පස්සේ ලයිට් නිමා ගත්තට පස්සේ ඇස් දෙක පියාගෙන සුදු පාටක පේන අපට. ඒ සුදු පාට පේන්නේ ඇයි? අර භාවනා කරන වෙලාවේදී අපි දැන් එතන භාවනා අරමුණ හිටියා කියලා කියන්නේ ඥාන සංප්‍රයුක්ත කුසාසිත අකණ්ඩව පහළ වුණේ. ඒ ඥාන සම්ප්‍රේත කුසාසිත පහළ වීමත් එක්ක ඇති වුණා ප්‍රඥා ලෝකය. එන්නේ ප්‍රඥා ලෝකේ නිසා ඇතිවෙච්ච ශක්තිය තමයි අපිට ආලෝකයට පේන්නේ. හොඳට බලන්න රැයට තමන් ওই සමාධි ටිකක් තියෙන කෙනෙක් මේ රැයට ලයිට් නිමලන්නට භාවනා කරලා භාවනා කරලා ඉඳාගත්තාම ටික වෙලාවක් යනකම් ඒ ඒ කියන ආලෝකේ සම්පූර්ණ පැතිරලා තියෙනවා. තමන්ගේ ගේ ඇතුළේ සම්පූර්ණ පැතිරිලා වගේ ආලෝකය තමන්ට සුළු වෙලාවක් තියෙනවා. ඒකේ තේරුම ඒ පටිභාග නිමිත්ත පහළ වෙන්න කලින් ප්‍රඥා ලෝකය පහළ වෙනවා. ඒ ප්‍රඥා ලෝකය පහළ වෙන්නේ කාටද? ත්‍රි හේතු උප්පත්තියක් ලැබුව කෙනෙකුට විතරයි. ත්‍රි හේතු උප්පත්තියක් ලැබුව කෙනා එයාගේ භවාංගික පිරිසුදු නිසා ත්‍රි හේතුක නිසා ඥාන සංප්‍රයුක්ත නිසා ඒ ප්‍රඥා ලෝක පහළ වෙනවා. ඒ ප්‍රඥා ලෝකේ පහළ වුණා නම් අනිවාර්යෙන්ම ප්‍රතිභාග නිමිත්ත පහළ කරගන්න පුළුවන් ධ්‍යාන පහළ කරගන්න පුළුවන් උත්සාහවත් මේ ජීවිතයේ මාර්ගඵල නිවන් ලබන්න පුළුවන් අන්න ඒක තමයි සංකේතය ඉතින් මේ භාවනා කරන යෝගීන්ට තියෙන අත්දැකීම ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා දැන් එතන ආලෝක හතරක් මේ ලෝකේ තියෙනව නේද ඈ ප්‍රඥාලෝකේ, සූර්යාලෝකේ, චන්ද්‍රාලෝකේ, තාරකාලෝකේ. ඒකෙන් ප්‍රඥාලෝක කියලා කියන්නේ ඕක තමයි. හරිද ප්‍රඥාලෝකය කියන එක අපේ ළඟ තියෙන ප්‍රඥාව කෙනෙකුට බලන්න බෑ. තමන් බලන්නේ භාවනා කරන අවස්ථාවේදී ඒ ප්‍රඥාවේ ආලෝකිත විනිවිද පැතිරිච්ච ආලෝකකද පේන අපට. ඒකෙන් සමහරක් යෝගින් දඟර පැතිරිච්ච සියුම් වලාකුලක් තුල කැටි කැටයක් පේන්නේ ආලෝක නිමිත්ත. අන්න පටිභාග නිමිත්ත හරියට මේ පැතිරිච්ච කලාකුලක් තුල තියෙන්නේ. ඒකද පැතිරලා තියෙන උඩ නිමිත්ත නෙමෙයි ඒක ප්‍රඥා ලෝකය. නිමිත්ත තමයි අර ගැද තියෙන්නේ. එයා භාවන මෙහෙමයි. gedara වැඩත් එක්ක කියන දේවල් එක්ක ඉතින් කරන්න අමාරුයි. හැම දෙයකින්ම නිදහස් වෙලා අඩුම ගානේ මාස 3ක් හැම දෙයකින්ම නිදහස් වෙලා භාවනා විතරයි පොතුත් නෑ ටෙලිෆෝනුත් නෑ සම්බන්ධතාවක් නෑ මුකුත් නෑ උපදේශ ඇතිව පාන්දර 4ට අවදි වෙනවා භාවනා කරනවා 6 වෙනකම් ඊට පස්සේ උදේ දානි ලබා ගන්නවා ටිකක් විවේක ගන්නවා එතකොට ටිකක් විවේක ගන්නවා ඈ ඊට නැවත හතමාට පරයන්කේ දේ 10 වෙනකම් ආය පැම් පහසු වෙනවා සක්මන් කරනවා දාන ගන්නවා ආය පරියන්ක එකේ ඉඳන් හැන්දෑවේ පහ වෙනකම් ආය මෝණ කර සෝද ගන්නවා සක්මන් කරනවා ඒක බුද්ධ වන්දනා කරනවා ආය පරියංගලේ 9 වෙනකන්. ආය සතපෙනවා. ඔය විදිහට මාස 3ක් එක දිගට පුළුවන් නම් හැම දෙයකින්ම නිදහස් වෙලා කෙනෙකුට භාවනා කරන මෙතනින් හැමෝටම ලොකු කොටා හැමෝටම පුළුවන් ධ්‍යාන උපදව ගන්න. හැමෝටම ප්‍රතිභාග නිමිත්ත පහල කරගන්න. ඒ විදිහටයි පාවෝ කාරණ්‍ය සේනාසනේ යෝගීන් භාවනා පුහුණුව ලබා දෙන්නේ. ඉතින් එතන දහස් ගණන් ඒ සයාඩෝ ස්වාමීන් වහන්සේට භාවනා කරන පිළිස් ඉන්නවා. ඒ දහස් ගණන් පිරිස ඔක්කොම භාවනා කරන මේ විදිහට. දැන් මේ පාවකාරන්න ගියයි මේ කවුරුත් දන්නවා ඒ තියෙන කාලසටහන. කතාබස් කරන්න බෑ. මුකුත් නැහැ. අනික තව ධර්ම දේශනා නැහැ. ඒ බණ අහන්නේ මුකුත් නැහැ. තියෙන්නේ භාවනා උපදෙස් ලබා දෙන ගුරුවරයා උපදේශ අනුව භාවනා කරන. ඒ අනුව මේ යුරෝප රටවල් වල බොහෝ විදේශික අය මේ තරුණ කොල්ලෝ එනවා. හැබැයි ඉතින් දකින්න දකින්නකොට ඉතින් හැඟ පුරාම පච්ච කොටලා ඈ මේ කොණ්ඩේ නේද නාලන්නේ අවුරුදු ගානකේ ඔක්කොම ඉටි වගේ කොණ්ඩ ඒ වගේ අර අපි කියන රස්තියාදුකාරය කියන අන්න ඒ වගේ සමාජික ජීවත් වෙච්ච තරුණ කොල්ලෝ එනවා භාවනා කරන්න හැබැයි ඒ කට්ටිය කිසිම දෙයක් දන්නේ නැහැ ධර්මයේ ගැන දන්නේ කිසි දෙයක් දන්නේ අර ගුරුවරයා කියන දේ කරනවා සතියෙන් දෙකේදී මේ පටභාව නිමිත භාව කරගන්න සතියයි දෙකයි තුනයි අපට වෙලා තියෙන්නේ අද උගත්කමක් වැඩි වෙලා අපට. අපි බණ අහලා අහලා බණ පොත් කියවලා කියවලා එක එක දේශනා අහලා අහලා අහලා අපේ ළඟද මහ විතර ගොඩක් තියෙනවා. භාවනා කරන්න යනකොට මතක් අයියෝ අර ස්වාමීන් වහන්සේ මෙහෙම කොහොමද කරන්න කියලා. අහවල් ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා කරන්න කියලා. එතකොට අපි එක එක දේවල් විතර විතර යනකොට මොකද වෙන්නේ? තමන්ගේ භාවනාව වැඩෙන්නේ නැහැ. ඒක නිසා දැන් අද කාලේ වෙලා තියෙන අපිට මේ බණ අහලා අහලා අහලා මේ ඔක්කොම පිරීලා තියෙන දැන්. ඉතින් අර මේ ඒ උගත්කම වැඩි නිසා අහලා තියෙන දේ වැඩි නිසා භාවනාවට ඒක බාධාවක්. එන් ඒකයි හේතුව. ඉතින් ඒක නිසා මේ ධර්මයේ ලැබිලත් බෑ නොලැබ නොලැබිත් බෑනේ. ඒකනේ කියන්නේ භාවනා කරනවා නම් ඒ භාවනාවට මුල දීලා ඒ භාවනා කළේ ශක්තිය හදාරන ඉස්සරහට යන්න ඕනේ. අඩුම ගානේ මාස 3ක්. මම කියන්නේ මම සාමාන්‍ය සති 3ක් එක දිගට භාවනා කරොත් භාවනා රසය අල්ලගත්ත හැකි. පරියන්ක හදාගෙන භාවනාවේ වටිනාකම රසය තේරුම් ගන්න සති තුනක් භාවනාවක් වැඩිකට. මාස තුනක් කරොත් පටිභාග නිමිත්ත පහළ වෙලා ඒ ධ්‍යාන දක්වා හිත අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක ඒකාන්තයි. ඒකාන්තයි අපිට කරන්න පුළුවන්. හැබැයි අපේ ළඟ මේ කියන ගුණධර්මත් අපේ ළඟ තියෙන්න ඕනේ. මේ කියන්නේ ආරද්ධ වීරියන් හෝති අසංදීන. ඒ කියන්නේ අර වැටෙන්නේ නැති අරඹු වීරිය තියෙන්න ඕනේ. එහෙම සැඟවීමක් නැති වීර්යය තියෙන පටන් ගත්ත වීර්යය තියෙන්න ඕනේ. ඒ වගේම උපට්ඨිකා සති අසංගුට්ඨා සිහි මුලාවට යන්නේ නැති එළඹගත්ත සිහිය තියෙන්න ඕනේ. සිහි මුලා නොවුණු සුදු සිහියක් තියෙන්න ඕනේ. පස්සද්ද කාය අසාරද්ද. අර රළු බවක් නැති, දරත බවක් නැති හොඳ සංසිඳුණු නාම රූප දෙකක් හයක් තියෙන්න ඕනේ. ඒ වගේම සමාහිතං චිත්තං ඒකද්ද. හොඳට සමාහිත සිතක් තියෙන්න ඕනේ. එතකොට මේ හිත සමාධිගත වෙන්නේ මේ කෙලෙසේ කෙලෙසුන්ගෙන් බැහැර වෙනකොට අය බය බේරව අයින් වෙනකොට අන්න එහෙමනම් ඒතර පටිභාග නිමිත දක්වාවට පස්සේ ඒ පටිභාග නිමිත්ත තුල හිත පිහිටුවාගෙන විනාඩි 5ක් 10ක් පැයක් දෙකක් තුනක් එක දිගටම ඉන්නකොට අනිත් එක තමයි මතක තියාගන්න පරියන්කේ පැය තුනක් පුරුදු වෙන්න. Tamanට පුළුවන් නම් පැයක් ඒත් කමක් නැහැ. පැය තුනක් පරියන්ක එක දිගට ඉන්න පුළුවන් නම් වාඩි වෙලා පැය තුනක් පරියන්ක ඉන්න පුළුවන් නම් ඒක තමයි තවත් සාර්ථක ප්‍රතිඵල. භාවනා දියුණු කරගන්න. අපි මේ විනාඩි 10ක් ඉන්නවා, පැය භාගයක් ඉන්නවා හොඳට හිත සංසිඳනකොට හැකිලා යනවා. ආයෙත් මුලින්ම පටන් ගන්නද කියලා. නේ? ඉතින් අර ඒකේ තේරුම අර හෝදනවා මඩේ දානවා ආය හෝදනවා මඩේ දානවා හෝදනවා මඩේ දානවා එච්චරමයි. එක්ක මඩේන මඩේම තියන්න ඕනේ. නැත්නම් හොදනවන හොදලම තියන්න ඕනේ. නේ පෑ භාගයක් ඉන්නවා නැගිටිනවා ආය පෑ භාගයක් ඉන්නවා ආය නැගිටිනවා ආය පෑ භාගයක් ඉන්නවා. එතකොට වෙන්නේ මොකද? අර පෑ භාගයත් හදාගත්ත හිත ආය වැටෙනවා. ආය මුලෙද ආය වැටෙනවා. ආය මුල ආය වැටෙනවා. කිසි තේරුමක් නැහැ. ඒකයි කියන්නේ එක දිගට පෑ තුනක් ඉන්නකොට මොකද වෙන්නේ? අර මුල් පෑයට වඩා දෙවෙනි පෑය ඊට වඩා තුන්වෙනි පෑය ශක්තිමත්. අපි අහලා තියෙන අපි ඔය අපි දැකලා තියෙන සමහරක් ස්වාමීන් වහන්සේ පැය 6 7 ඉන්න පරියන්ති. පැය 6 7 ඉන්නවා. ඉතින් ඒකට වෙලා තියෙන හොඳම යෝග ව්‍යායාම කරලා තියෙන ශක්තියක් තියෙනවනේ කායික ශක්තියක් තියෙනවනේ පුළුවන්. බොරුම රටේ මේ අවුරුදු 70 වසරේ උපාසකමල බද්ද පරියන්කෙන් වාඩිලා ඉන්න පැය ගණන්. අපට තම පුටු ඕනේ. ඇයි පොඩි කාලේ නම් අපි කවදා දුවන්නලා නැහැ. උපන් දවසේ ඉඳලා අම්මා අපි අපි වාඩි කරන්නේත් නෑ. අපි හැම හුරු කරලා තියෙන්නේ මේ පැත්තට ඒකයි හේතුව හා එතකොට මේ විදිහට අර පටිභාග නිමිති හිත තියාගත්තා මොකද හිත ඉබේම යන ප්‍රථම ධානයෙද එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධාන අංග කියලා එතකොට මේ ප්‍රථම ධානය දැන් මේ පටිභාග නිමිති හිත පැය භාගයක් හරි පැයක් හරි තමන්න පුළුවන් කාලයක් තියාගත්තට පස්සේ යෝගියාට කියන තමන්ගේ හදවතට යොමු කරගෙන ඒ ධානයේ නැගිටලා ධානාංග ප්‍රතිවේක්ෂා කරන්න කියන. දැන් විතක්ක කියලා මෙනෙහි කරනකොට විතරකේ ස්වභාවය තමන්ට තමන්ට තේරෙනවා. විචාරකේ විචාර ස්වභාවය තේරෙනවා. නැත්නම් මතකයෙන් ප්‍රතිභාග නිමිත්ත දිහා බලාගෙන ධාන මෙනෙහි කරන්නේ මේ ඉස්සරහින් ප්‍රතිභාග නිමිත්ත දිහා බලාගෙන විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රහයේ මේ ධානාංග මොනවද කියලා බලන්නේ නැහැ. මොකද හේතුව මේ ප්‍රතිභාග නිමිත්ත පහළ වුණේ කොහෙද? හිතේදී. එහෙනම් හිතේදී මේ ධාන පහළ වුණේ. එහෙනම් හරියට ගත්තොත් මේ ධානාංග පහ වෙන වෙනමත් මෙනෙහි කරන්න පුළුවන් ධානාංග පහ පොදුවේ මෙනෙහි කරන්න පුළුවන් පුංචි උපමාවක් කිව්වොත් දැන් මට ගිලම්පස හදලා දෙනවද නේ ඈ ඒකට දෙලුන් දානවා දෙහි දානවා ලුණු දානවා ඒ සමහරක් වෙලාවට මේ ඇඹුල් මොනවාර තව වෙන දෙයක්ත් දානවා ඉතින් මේ පැණි ටිකුත් දානවා දැන් ඔක පස් වර්ගයක් දාලා මට ගිලම්පසක් හදනවා කියන්නේ එතකොට මම වළඳනකොට මගේ මොනවද මේකේ තියෙන්නේ? දෙලුම් තියෙනවා. මොන දෙලුම් රස මට තියෙනවා. ආ දෙහි තියෙනවා, දෙහි රස තියෙනවා මට. අතන් මේ පැණි දා මේ පැණි රස තියෙනවා දැන්. ලුණු ලුණු රස තියෙනවා. තව තිත්ත જાතිකුත් දාලා තියෙනවා. ආ ඒක තේරෙනවා. එතකොට දැන් බලන්න මම ගිලම්පස වළඳනකොට ඒ එකට මිශ්‍ර වෙච්ච රසය මට කොටස් පහකට ගන්න බැයිද? ඒක රස පහ විඳින්න බැයිද? පුළුවන් නේද? ඒ වගේ මට මේ රස පහ එකට විඳින්න පුළුවන් නේද? අන්න ඒ වගේ තමයි ධ්‍යානෙ. අර ධ්‍යානෙ සමවැදුණාට පස්සේ ඒක විශේෂයක්. ඒ ධ්‍යානෙට විශේෂයක් ඒක. ධ්‍යානෙ සමවැදිලා ධ්‍යානෙන් නැගිට්ටට පස්සේ ඒ ධ්‍යාන දිහා බලාගෙන ඒ ප්‍රත්‍යක්ෂ කරනකොට විතක්ක නම් ඒ විතක්ක වෙනම. ਵਿਚාරණ ਵਿਚාර වෙනම. ප්‍රීති නම් ප්‍රීති වෙනම. සුඛ නම් සුඛ වෙනම. උපේක් ඒකාකතාන ඒකාකතා වෙනම. මේ ධ්‍යානාකපා වෙන වෙනම ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. පොදුවේ ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. ඉතින් මම ප්‍රතිවේක්ෂා කරන ක්‍රමය කිව්වා ඒවා ගති ලක්ෂණ මම කියන්න යන්නේ නැහැ. විතක්ක වෙන එකන මොකද වෙන්නේ මම කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඒ ප්‍රථම ධ්‍යානට සමවැදිලා ඒ ප්‍රථම ධ්‍යාන හොඳට වශී කරව අපි දැන් ඉන්නවා. ඒ එක දවසක් සතියක් දෙකක් මාසයක් විතර ප්‍රථම ධ්‍යාන මිද තියාගන්න. ඒ ප්‍රථම ධ්‍යාන මිද තියාගෙන ඉන්නකොට ඊට පස්සේ මට මතක් වෙනවා මේ මේ පුංචි දෙයක් කියන්නම් මම. මම නම් ගන්නම් කියන්නේ මම දන්නේ පොඩි පුතෙක් සහ දුවෙක් ඉන්නවා. දුවට අවුරුදු මගේ හිතේ පුතාට අවුරුදු 8ක් 9ක් විතර වෙන්නේ. දුවට අවුරුදු 12ක් විතර වෙන්නේ. දෙන්නටම ධ්‍යාන තියෙනවා. ඒ පොඩි පුතා ආනාපාන සති චතුත්ථ ධ්‍යානෙ දක්වා වෙන්න තියෙනවා. අවුරුදු 9යි. ඒ ලොකු දුව එයා මේ ආනාපාන ධ්‍යාන, කසින ධ්‍යානත් ඔක්කොම කරලා තියෙනවා. කන අවුරුදු අවුරුදු 12ක් විතර වෙන්න තුමට. ඒ දෙන්න හොඳට භාවනා කරනවා. දැන් මේ අපි කියලා තියෙන විදර්ශනාවට හැරෙන්න කියලා. දුවට. පුතා දැන් ආනාපාන සති චතුත් අධ්‍යාන දක්වා අවුරුදු 9යි. හිතන්න එපා මේ බෑ කියලා. පොඩි අපි හොඳට දන්න කියන අපි මේ ළඟදිත් අපි මොන කැහැලා මේ භාවනා උපදේශ ලබා ගත්තා. ඉතින් මේ ඒ විදිහට බොහොම සතුටින් ඒ දෙන භාවනාවක දැන් ලංකාවේ නැහැ ගැටියි. පිටේ ඉන්නේ නමුත් ඒකට ඒ භාවනා කරනවා. ඉතින් අර සතුට වෙන්නේ මේ බලන්න එතකොට මේ පුංචි වයස දෙන්නේ. ඒ දරුවෝ දෙන්න මේ විදිහට යනවා නම් අනිත් මේ මේ වයසක අපට බැරි කමන්න ඒක හේතුවක් තියෙනවා. ඒ දරුවෝගේ හිත පිරිසුදුනේ. හිතේ මුකුත් නැහැනේ කුණු පහට කන්දරා නැහැනේ. අද මොකද වෙලා තියෙන්නේ? අපේ අපේ අද අම්මලාම ආච්චිලා කියලා මොකද කරන්නේ? ඉපදෙච්ච දවසේ තමයි පන්ති පන්ති පන්ති පන්ති ඈ අර ළමයිගේ ඔළුව නරක් කරලා ටීවී එකේ තියෙන කාටුන් වලටයි අර බයිස්කෝප් මේ බයිස්කෝප් වල පුරුදු කරලා ඉවර වෙලා ඊට පස්සේ ඉතින් උන්ට බයින ඉගෙන ගන්නෙ නෑ කියයි ඈ මුකුත් කරගන්නේ නෑ කියලා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ඒ ළමයි කවදාද අපි වගේ ලොකු වෙන්නේ නේද? අද අපිට මේ පත්තර තේරෙන මොකද්ද? අද අපිට ඉතින් දහසක් ප්‍රශ්න දහසක් වැඩ භාවනා කරන වාර විනාඩියක් ඉන්න බෑ භාවනා අරමුණ හිත කැඩෙනවා වෙනත් වෙනත් අරමුණු පහළ වෙන කෙලෙස් පහළ වෙනවනේ අනේ අපි මේ විඳින දුකම ඒ දරුවෝත් කවදාද විඳින්නේ නැද්ද? විඳිනා නේද? ආච්චිලා සීයලාට දැන් මේ භාවනා ඒ කාලේ භාවනා නොකිරීමේ විපාක දැන් තේරෙනවා නම් දැන් එනම් තොක් වෙනලා හරි කමන්නේ පොඩි වුන් පන්ති ගියට කමක් නැහැ. තනක කාල ජීවිතයයි අපේ කර්මානුරූප අපේ මේ දෛවයේ තීරණය වෙන්නේ. ඉතින් අද කාලේ ඉගෙන ගන්න නැති මිනිහක් කෝටිපති වෙලා ඉන්නේ. නේ? ඉගෙන ගන්න නැති මිනිස්සු කෝටිපති වෙලා ඉන්නානේ. ඒක නිසා මේ අධ්‍යාපනය නෙමෙයි ජීවිතය කියන්නේ. අර හිත හදන වැඩ පිළිවෙල ඒ ළමයිටත් භාවනා කමටහන් කියලා දීලා භාවනා කරන පුරුදු කරනවා නම් ඒ දරුවෝ ටික ටික ටික ඉස්සරහට එනවා. නැතුව නෙමෙයි. ඉස්සරහට එනවා. ඒක නිසා අපි අපි දැන් අද මේ වැඩිහිටියෝ ටික කුඩා දරුවෝ ටික හදවුවොත් එහෙම ඒ අත වරුදු 5 10 15 20ක් යනකොට මේ වැරදි මාර්ගය යන්නේ නැහැ. එයා හිතට ශක්තිය හදලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අර ඒ විදිහට තමයි ධ්‍යාන වලට සම්බන්ධෙන්න ඕනේ. ඉතින් Tamanට බැරි වුණා Tamanගේ දරුවන්ට මුණුබරොන්ට කියලා ගොඩ දාන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර චතුත්ථ ධ්‍යානෙ දක්වා හිත දියුණු කරගත යෝගාවචරය අවසානයේදී අවසානයේදී අර මේ දැන් මෙතන මේ ධ්‍යාන හතර විතරයි බය බේර සූත්‍රය කියන්නේ. ඒ ධ්‍යාන හතර උපදවා ගන්න අරමුණ කියන්නේ අරමුණකට ආනාපාන සති භාවනා අරමුණ එකක්. අපි දැන් උදාහරණයක් දුන්නේ. නමුත් මෙතන ඊට පස්සේ කියවෙනවා මොකද්ද? අභිඥා ගැන. අභිඥා ගැන කියවෙන්නේ. අභිඥා ගැන කියවෙනවා නම් විශේෂයෙන් මේ චතුත්ථ ධානය කියලා කියන්නේ රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතර අටම මෙතන කියවෙනවා දැන්. ඒ ධාන අටම කියවෙනවා දැන්. එහෙමනම් මේ ධාන අටම කියවෙනවා නම් මෙන්න මේ තුල මේ ධාන අට තුල ධාන අට වැඩෙන්නේ කසුනත් එක්ක. පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන මේ කසින අට තමයි උපකාර වෙන්නේ. කසින අටත් එක්ක වැඩෙන්නේ. එතකොට මේ කසින අටත් එක්ක මේ ධ්‍යාන වැඩුණාට පස්සේ තමයි අභිඥාවට යන්න පුළුවන් ලැබෙන්නේ. ඊට පස්සේ කියවෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර හිත හොඳට ගැඹුරු සමාධියට ගියාට පස්සේ අනික තව එකක් තියෙන්නේ බෝසත් කාලේ පුරුදු කරන්න ගොඩක් දුරට ආනාපාන සති පුරුදු කරනවා කසින භාවනාව. එතන ඉහට යන්නේ බෝසතුන් වහන්සේලා කසන භාවන අනිවාර්යෙන් වඩන ඇයි අභිඥා උපදව ගන්න දෙපේ ඊට පස්සේ මොකද කරන්නේ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛලේසේ මුදුබෝතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ පොබ්බේ නිවාසානුසුති ඥානා චිත්තං අබිනින්නා මේසින් අන්න මේ විදිහට සිත සමාධිගත වුණාට පස්සේ හිත පිරිසුදු වුණාට පස්සේ හිත ප්‍රබෝධ වුණාට පස්සේ කෙලස් අංගල පහව ගියාට පස්සේ උපක්ලේශ අයින් වෙලා ගියාට පස්සේ හිත මෘදු වුණාට පස්සේ හිත කර්මන් වුණාට පස්සේ හිත නොසැලෙන මට්ටමටපත් වුණාට පස්සේ අන්න පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙරවිසූ ජීවිත මෙනෙහි කිරීමේ නුවණ ලබන්න ඕන හිත යොමු කරා. පුබ්බේ නිවාසානුස්සති අභිඥා උපදවා ගන්න හිත යොමු කරගත්තා. එතකොට කොහොමද කරන්නේ? අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරාමි. නොඑක ආකාරයෙන් පෙරවිසූ ජීවිත මෙනෙහි කරනවා දැන්. එක જાතියක් જાති දෙකක් තුනක් පහක් 10ක් 50ක් 100ක් ඊළඟට මේ ගෙවෙච්ච කල්ප ඔක්කොම කල්ප ගණන් මෙනෙහි කරනවා. අද කාලෙත් පුළුවන් මෙනෙහි කරන්න. අද කාලේ සාමාන්‍ය මේ පුදුජන කෙනෙකුට පුළුවන් හරියට භාවනා කරලා අභිඥා පොදව ගත්තොත් කල්ප 500ක් බලන්න පුළුවන්. කල්ප කීයද? ඒ කියන්නේ මේ ලෝකය විනාශ වෙන දැන් ලෝකේ විනාශක ක්‍රම 500ක් බලන්න පුළුවන්. ලෝකේ විනාශනයේ 500ක් අකින්න පුළුවන්. ඒ වගේම බලාගෙන යනකොට අතීතයේ බුදුරජාණන් වහන්සේ දැකපුවත් Tamanට පේනවා. බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා නම් අතීතයේ ඒ බුදුරජාණන් විශාල ශරීර රන්වන් පාට ශරීර ඒ හිටපු ආකාරය තමයි බණහලා තියෙන බණහපු ආකාරය ඔක්කොම පේනවා. ඔක්කොම දකින්න පුළුවන්. හැබැයි බැරිකම නැහැ උත්සාහවත් වෙනවා. කරගන්න පුළුවන්. ඊළඟට ඒ අභිඥා හොඳට දියුණු කරගත්තට පස්සේ මොකද වෙන්නේ? එන චතුප්පාද ඥානයේ පිණිස යොමු කරගන්නවා. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාත අනංගනේ විගතෝපක්ඛලේසේ මුදබෝතේ කම්මනීයටිත ආනෙන්ජප්පත්තේ සත්තාන චතුප්පාද ඥාන චිත්තං අබිනින්නා මේසේ. සත්වයන්ගේ මේ චුති උප්පත්තිය මැරෙන උපදින ආකාරයද බලන්නිට යොමු කරගත්තා. එතකොට කොහොමද කරන්නේ? සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මාංශකේන මේ දිව්‍ය ඇස ඉක්මවා මනුෂ්‍යස ඉක්මවාගේ මේ දිවසින් මේ ලෝකේ බලනවා කොහොමද? සත්‍යේ පස්සාමේ සත්‍යයන් බලනවා චවමානේ උපජ්ජමානේ චුත වෙන සත්‍යයන් උපදින සත්‍යයන්. ඒ වගේම හීනේ පනීතේ පහත් තැන්වල උපදලා ඉන්න සත්‍යයන් උසස් කොළවල උපදලා ඉන්න සත්‍යයන්. සුවන්නේ දුක්බන්නේ වර්ණවත් ශරීරයෙන් සත්‍යයන් දුර්වර්ණ සත්‍යයන්. ඒ සුගතේ දුග්ගතේ සුගතේ ඉන්න සත්‍යයන් දුගතේ ඉන්න සත්‍ය ඔය විදිහ සත්‍ය ඔක්කොම බලනවා. යථා කම්මූපගේ සත්‍යේ පස්සාමි. ඒ ඒ ඒ සත්වයන් ඒ ආත්ම ලැබුවේ මොන වගේ කර්මයක් නිසාද කියන කර්මයක් බලන්න පුළුවන්. අපි ඒකට කියනවා දිබ්බ චක්කු අභිඥාව කියලා. එතන දිබ්බ චක්කු අභිඥාව බලා ගන්න. එතකොට කියනවා එහෙමනම් අර යථා කම්මූපක ඥානය. ඒ කියන්නේ මොන මොන කර්මය නිසාද මේ මනුස්ස ආත්මයක් ලැබී දුගතියට ගියේ සුගතියට ආවේ කියලා බලන්නේ කොහොමද? බලනවා එහෙනම් මේ කියන සත්වයන් කාය දුච්චරිත, වාචී දුච්චරිත, මනෝ දුච්චරිත නිසා ආර උපවාද කරපු නිසා, මිත්‍යා දෘෂ්ටික නිසා වැරදි පිළිවෙතන්ට මෙන්න දුකටියට ආවා. මෙන්න මේ හේතු නිසා සුගතියට අපි ආවා කියලා ඔන්න තීරණය කර බුදුරජාණන් වහන්සේ දකින්නට කියලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සම්පූර්ණ දැන් බය බේර නැති කරන කොහොමද ඇති වෙන්නේ? අරිහත්ත්වය. අන්න එහෙනම් ඊට පස්සේ හිත යොමු කරගන්නවා ඉදන් දුක්ඛාන්ති යථා භූතං අබ්බඤ්ඤාසි මේ දුක කියලා නෝනේ අවබෝධ කරගත්තා අයං දුක්ඛ සමුදයෝති අයං දුක්ඛ නිරෝධෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති මේ තමයි දුක්ඛ නිරෝධ දුකට හේතුව මේ තමයි දුක්ඛ නිරෝධය මේක තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා උන නුවණින් වටහාගත අවබෝධ කරගත්තා ඊට පස්සේ මොකද වෙන්නේ අන්න තේරුම් ගන්නවා අයං ආසවෝති යථාභූත ඉමේ ආසවාදතාවෝතං අබ්බඤ්ඤාති මේවා තමයි ආශ්‍රව ධර්මය කියලා නුවණින් අවබෝධ කරගන්නවා. ඒ වගේම මේවා තමයි ආශ්‍රව හටගන්න හේතු. මේවා තමයි ආශ්‍රව නැති කිරීම. මේවා තමයි ආශ්‍රව නැති කිරීමේ මාර්ගය කියලා ඔන්න නුවණින් වටහා ගන්නවා. එහෙමනම් අවසානයේදී මේ ආශ්‍රවයන් සියල්ලක්ම දැක්කන පස්සේ ඥානතෝ පස්සතෝ කාමාසවාපචිත්තා විමුච්ඡති. අන කාමාශ්‍රව හිත නිදෙනවා. ඒ වගේම භවආශ්‍රවෙන් අවිද්‍යාශ්‍රවෙන් හිත හොඳට රත මිදිලා අනකීනා જાතින් සම්පූර්ණ මේ නැවත උපදින එක නැති කරගත්තා. මුසිතම් භ්‍රාමචාරියන් භ්‍රාමචාරිය වැඩ නිම කරගත්තා. කතං කරණීයන් කලේදු සියලු කෘත්‍ය අවසන් කරගත්තා. නාපරං ඉත්තත් ආයාති මත්තේ කිසි දෙයක් කරගන්න නිර්ණය කර තේරුම් ගත්තා. අන්න එහෙමනම් රාත්‍ත්‍යා රාත්‍රියේ අවසාන යාමේදී අන අවිද්‍යාව නැති කරලා විද්‍යාව පහළ කරගත්තා. ඒක බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිවිද්‍යා ගැන මේ බ්‍රාහ්මණයට කියන්නේ ඇයි? අර මුලින් බය බේරව මට ඇති වුණා බෝසත් කාලේදී. නමුත් අවසානයේදී හිතේ සමාධි ධ්‍යාන උපදවාගෙන මේ අභිඥා උපදවන ප්‍රථම යාමේදී මට අවිද්‍යාව පහ වෙලා විද්‍යාව කියන කුබ්බේ නිවාස අනුසර විද්‍යාව පහළ වුණා. මධ්‍යම යාමේදී මට චතුපාත කියන විද්‍යාව පහළ වුණා. අවසාන ආත්මයේදී අන්න මේ අවිද්‍යාව අඳුර නැති වෙලා විද්‍යාව පහළ වෙලා ආලෝකේ පහළ වෙලා අර මට මේ කියන උතුම් සම්මා සම්බුද්ධත්වය ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ පැහැදිලි කරන අවසානයේදී සයාචකෝපනතේ බ්‍රාහ්මණ ඒව මස්ස අජ්ජාපිනූන සමනෝ ගෝතමෝ අවීතරාගු අවීද්දෝ සවීතමෝ හෝ එහෙමනම් සිසුවිදග ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අද දක්වාම මේ රාගය, ద్వේෂය, මෝහය ඇත්තේ නොවේ. ඒ කියන්නේ දැන් පහ නොවෝ රාග ඇත්තේ, පහ නොවෝ ද්වේෂ ඇත්තේ, පහ නොවෝ මෝහ ඇත්තේ ඇත්තේ ආරණ්‍ය වනසේනාසනයක් තුළ වාසය කරනවා නම් ඒ වාසය කරන්නේ ඇයි? ditta ධම්ම සුඛ විහරණය. ඒ කියන්නේ Taman දැන් බුදුරජාණන් වහන්සේ දැන් රාග, ద్వේෂ, මෝහ කෙලෙස් නසලන්නේ තියෙන්නේ. නසල නිසා ආය වනයේකට ගියත් එකයි නොගියත් එකයි නේ. එහෙම නේද? දැන් අපි නම් මේ කෙලෙස් තියෙන නිසා කෙලෙස් නැති කරන්න කැලේකට යන්න. භාවනා කරන්න ඕනද? මොකද පිරිසක් එක භාවනා කරද්දී භාවනා කරන්න බැරි නිසා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ඔක්කොම නැති කරලා දැන් බයත් නැති කරලා තියෙන. ඒ කැලේට යන්නේ. පැහැදිලි කරා දේකෝ අහම් බ්‍රාහ්මණ අත්තවසේ කරුණු දෙකක් නිසායි බුදුරජාණන්ට කැලේට යන්නේ. මොකද කරුණු දෙක කියනවා මේ අත්තනෝච දිත්ත ධම්ම සුඛ විහාරං සම්පස්සමාන තමන්ට මේ තමන් ලබාගත මේ නිවන් සැපය නිවන් සෝය අත්විඳින්න යනවා. අනිත් එක කියනවා අපි ගැන හිතලා. මොකද්ද? පච්චිමංච ජනතං අනුකම්පමානෝ. මතු අනාගතයේ පහළ වෙන මගේ මේ ශ්‍රාවක දරුවන් කෙරේ අනුකම්පාවෙන්. ඇයි? බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ කැලේට ගිහිල්ලා එව නැත්තම් අද කාලේ කියනකොට බුදුරජාණන් වහන්සේ කැලේට ගියේ නෑනේ. ඒක අපි යන්තත් ඕනේ නෑ කියලානේ. එහෙම කියන්න පුළුවන් නේද? ඈ ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඇයි මේ විවේක ස්ථාන වදනය කරේ එකක් වහන්සේ ඒ ලබාගත් නිවන් සුවය අත්විඳා අනිත් එක මතු අනාගතයේ පහළන මේ ශ්‍රාවක වික්ෂු වික්ෂුණ උපාසක උපාසිකා සිවණක් විසට ආදර්ශයක් වෙනස තමයි උන්වහන්සේ මේ විවේක සේනාසන පරිහරණය කරේ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ පස්චිම ජනතාව කියන අනුකම්පාවෙන් මේ විදිහට කටයුතු කරා කියලා කියනකොටම එතකොට දැන් මේ බ්‍රාහ්මණයා ඊට පස්සේ කියන ස්වාමීන් එහෙනම් මට මේ උපවාස කියලා මේ විස්තර කරපු ආකාරයට යටිකුරු දෙයක් උඩුකුරු කරා වගේ. ඒ වගේම හරියට මේ ආශ්චර්යමත් දෙයක් සිද්ධවනේ ස්වාමීනි මේ වසල තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ. ඒ වගේ මම්මුලා වූ කෙනෙකුට මාර්ගයක් පෙන්නවා වගේ. අන්ධකාරය යන කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ ආලෝකය නිසා මේ ඇත්තත්‍ය රූප දකිනවා වගේ ස්වාමීනි තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කර මේ ධර්මයේ මනාව මම තේරුම් ගත්තා ස්වාමීනි අද පටන් මම හදබැතියෙන් බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යන දිව්‍ය අධිතාක් කියලා මතක් කරා. අන්න බලන්න එහෙනම් ජානුසෝනි කියන මේ බ්‍රාහ්මණතුමා තෙරුවන් සරණ යන්න හේතුවක් වුණා බුදුරජාණන් වහන්සේ බය බේරෝ සූත්‍ර දේශනා කිරීමේ. එහෙමනම් අපි තේරුම් ගන්නේ බිය, සැක, කාංකා, කැටි ගැනීම අපට ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ අපේ හිතේ කියන කෙලෙස් නිසායි. අපේ ළඟ තියෙන අනුපාඩු නිසායි. එහෙනම් කෙලෙස් යටපත් කරගන්නවා නම් සීලයෙන් කෙලෙස් යටපත් කරගන්න ඕන සමාධියෙන් කෙලෙස් යටපත් කරගන්න ප්‍රඥාවෙන් අපට මේ කියන බය බේරව අපේ ළඟට එන්නේ නැහැ. එහෙනම් කෙටිම තේරුම මොකද්ද? ගිහි පැවිදි කාටත් බය ඒ වගේම භයානක ශබ්ද භයානක දේවල් ඇති වෙලා බිය කැටි ගැනීම ඇති වෙන්නේ ඇයි? අපේ හිතේ තියෙන කෙලෙස් නිසායි. එහෙනම් කෙලෙස් යටපත් කරගෙන සීල සමාධි ප්‍රඥා පුරනවා නම් කැලේ හිටියත් නගර හිටියත් අපට බයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් විශේෂයෙන්ම කෙලෙස් සහිතව කැලේක වාසය කිරීම බොහොම භයානක තව තවත් කෙලෙස් උස්සන්න වෙලා අපේ ජීවිත විනාශ වෙන්න පුළුවන් ජීවිත අතරමං වෙන්න පුළුවන්. එහෙමනම් අර කැලේක ඉන්නවා නම් හොඳ සීලයක ශක්තිය තියාගෙන කෙලෙස් හඳුනගෙන සමාධි භාවනා වඩමින් ගැඹුරු සමත භාවනා වඩලා විදර්ශනාවෙන් මේ ආශ්‍රව ධර්මයන් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයම නම් අපි හැමෝටම ඇති වෙන මේ බය නැති කරගන්න නම් අපි අනිවාර්යෙන් කළ යුත්තේ මොකද්ද? අපේ හිතේ පහළ වෙන කෙලෙස් හඳුනගෙන කෙලෙස් යටපත් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණණය කිරීමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ භය බේර සූත්‍රයේ වචනයක් ගානේ මම අර්ථ තේරුවේ මේ තියෙන කෙටි අර්ථය Tamanට තෝරලා දුන්නේ. ඉතින් කෙනෙකුට වචනයක් ගානේ අර්ථ තෝරා ගන්න ඕනේ නම් නැවත නැවත මේ කියවලා බලන්න පුළුවන්. ඉතින් මේක Tamanට තේරෙන විදිහට ප්‍රායෝගිකව භාවනාවට අපිට වැදගත් වෙන විදිහට මම මේ කරුණු කතා කරේ. හොඳයි. එහෙමනම් අද දවස ඇති කරගත සියලු ධර්ම ශක්ති පුණ්‍ය සම්භාරය අපි හැමදෙනාටම බියෙන් තැති ගැනීමෙන් සංත්‍රාසයෙන් රෝමෝද්ගමණයෙන් ආපදාවෙන් විෂණයන්ගෙන් අත මිදුන අජරාමර නිවන් සුව අවබෝධයේ පිණිස මේ උතුම් කුසල් උපකාර වේවා කියලා මෛත්‍රියම ආශිර්වාද කර හැමදෙනාටම තෙරුවන් සරණයි දීර්ඝාසු ලැබේවා